ඉතින් අපි මේ වෙලාවේ යොදාගෙන තියෙන ධර්ම සාකච්ඡාව සඳහායි. ඉතින් අපිට සභාවේදීත් ප්‍රශ්න ගන්න පුළුවන්. ඉතින් අපි සාදරයෙන් ආරාධනා කර සිටිනවා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඒ වගේම ප්‍රකාශන අදහස් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ ඉදිරිපත් වෙන තාක් අපි මේ ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාව පටන් අර ගන්නවා. ඒ අතරමැදි යම් කිසි කෙනෙකුට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කරන විටදී ආනාපානේ නොපෙනෙන අවස්ථාවට පැමිණියා. ඉන්පසු සිත ඉබේම සිතේ යන්ත්‍රාවලිය විශ්ලේෂණය කරන්නට පෙළඹුණා. එය මෙසේ වැටහුණා. සිත යන්ත්‍රයක් ලෙසත් එහි එකිනෙක ගුණාංග කෙරෙහි දැතිරෝධයක් ඇති බවත් උදාහරණය ද්වේෂය මාන්නය මෛත්‍රිය සඳහා දැතිරෝධ ඇති බව මෙම සිතවිලි ඇතිවන විට අදාළ ප්‍රතිරෝධයට ජවය ලැබී ඒවා සිතවිල්ලේ තියුණු බව මත ක්‍රියා කරන බව උදා බව උදාහරණයක් ලෙස තරහව සිතවිල්ලක් ආ විට තරහ ප්‍රතිරෝධේ ක්‍රියා කර ද්වේෂය ක්‍රෝධය මාන්නය රෝධවලටද බලපෑම් කරන ආකාර ලෙස සැලකීම මෙම රෝධ මත ඇති කුණු ඉවත් කිරීම පිටින් කුණු නැගීම යනාදී තර්කානුකූල කරුණුද සඳහාද සිත යෙදවිනා කුණු ගොඩක් පැමිණ දැතිමද වැඩි යන්ත්‍රය පුරාම පැතිරෙන අයුරුද පිටතට විසෙන අයුරුද සිර නැගින මේ වලකාලන්නට යන්ත්‍රයට වදින සෑම දෙයක්ම අල්ලා හඳුනාගත යුතු බව සිතට සැලකුනි සාමාන්‍ය ලෝකයේදී මේවා සිතවිල්ලට සැලකුවද ආනපානයක් පෙනෙන නිසා භාවනාවක් ලෙස සැලකමි සති සමාධියද වරින්ව රැතිදයි පරීක්ෂා කළෙමි මුලදී යන්ත්‍රය දෙසට එන දැය මල් මිට කුණුගොඩ ලෙස සැලකුවද දෙවනුව මෙම එන සිතුවිල්ල යන්ත්‍රයට වැදුනාට පසු මල් මිටක් කුණුගොඩක්වත් බව හැඳුනුයි. නිමි. මෙම අවස්ථාව තුළ රැඳී ඇති සිත නැමැති යන්ත්‍රයට මාහට ගැළපෙන අර්ථකථනයක් දී හොඳින් වටහා ගැනීමට ප්‍රිය කරමි. ප්‍රශ්නය මේ භාවනාවේ එක්තරා අවස්ථාවක්ද? මෙම අවස්ථාව තුළ සිත පිළිබඳ වටහා ගැනීම සුදුසුද? මෙම අවස්ථා සඳහා උදාහරණද සිතට නැගී. එසේ තර්ක කර පහදා ගැනීම භාවනා තුළ සිදු කිරීම සුදුසුද? මේ භාවනාව කොටසක් නම් මෙය හඳුන්වන්නේ කුමන නමින්ද? මේ අධ්‍යක්ීම් තුළ භාවනා කිරීම සඳහා උපදේශක් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ධර්මයේ තියෙන කාරණාවක් අවබෝධ කිරීම සඳහා යමක් සිද්ධ වීම සඳහා යමක් ළඟා වීම සඳහා වටහා ගැනීම සඳහා ක්‍රම තුනක් තියෙනවා. සද්දේය සිද්ධා, අනුමාන සිද්ධා, පච්චක්ක සිද්ධා කියලා. සද්දේය සිද්ධා කියලා කියන්නේ කවුරු හරි විශ්වසනීය කෙනෙක් කියව නිසා ඒක තර්ක කරන්නකෝ කෙලින්ම බාර ගන්නවා අපි බුදුහාමුදුර අපිට විශ්වාසය නිසා බුදුරජාණන් වහන්සේ කියපු දේව අපි ශ්‍රද්ධාවෙන් බාර ගන්නවා කියන්නේ. තව එකක් තමයි මේ අනුමානෙට එහෙම නැත්නම් තර්කයට ඒකට කියන්නේ අන්වේ අනුමාන ඥාන. පච්චක්ක සිද්ධා, සද්දේය සිද්ධා, අනුමාන. අනුමානෙට ඒ කියන්නේ ණය ක්‍රමයට මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා ඒත් අපිට ඒක තමයි සාමාන්‍ය විද්‍යාවේදී පාවිච්චි කරන්නේ ඒක ඒක පාවිච්චි කරනවා ඊට පස්සේ තුන්වෙනි එක තමයි ප්‍රත්‍යක්ෂය. තමන් ප්‍රත්‍යක්ෂය කියන්නේ පති අක්ඛ කියන එකයි අක්ඛ කියලා කියන්නේ ඇහැ ඇස්පන අපිට. මේ පේන දේ ඒ ප්‍රත්‍යක්ෂ කරපු දේ ඒකත් යම් කිසි කෙනෙකුට නිගමනයකට එළඹෙන්න පුළුවන් ක්‍රම තුනක්. මේ ක්‍රම තුනෙන් බුද්ධ ආගම පළවෙනියෙන්ම ඉල්ලන්නේ පච්චක්ක සිද්ධාව. ප්‍රත්‍යක්ෂ කෙරුවට පස්සේ ඒ ප්‍රත්‍යක්ෂ කරපු දේ අනිවාර්යයෙන්ම සංසන්දනාත්මක අනුමාන කරලා බලන එක හිතේ ඇති. මේක මෙහෙම වුණා නම් ඒට අනුපූරව මේක මෙහෙම වෙන්න ඕනේ කියලා අනුමාන සිද්ධාවට යනවා අනුමාන සිද්ධාහට ගියාට පස්සේ තේරෙනවා මුළු ලෝකෙම අනුමාන සිද්ධාවෙන් ඉවර කරන්න බෑ. සෑහෙන බ්ලැක් ස්පොට්ස් ඉතුරු වෙනවා. අල්ලා ගන්න බැරි ඒවා. ඒව වැටෙන්නේ සද්ධාවට. උපමාවක් වශයෙන් කිව්වොත් තමයි මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන එක අපිට පුළුවන් තමන් වශයෙන් තමන්ගේ කයට සම්බන්ධ කරගෙන එන කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා හොඳට විස්තර කරලා අත්ගාල බලලා මේක ප්‍රත්‍යක්ෂයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට ඒක යොදනකොට මට මෙහෙමනම් එයාටත් එහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්. අනුමාන කරලා අපිට අදාහ ගන්න පුළුවන්. නමුත් මට මේ එහාට ජීවිතයක් තියනවාද? මේ කර්ම වේලේ යනවාද? ආදී වගේ දේවල් අපිට ප්‍රත්‍යක්ෂ කරන්න හෝ ප්‍රත්‍යක්ෂ නිසා අනුමාන කරන්න බෑ. ඒක අපි සාමාන්‍ය සංවචනාංශයේ මේ ඔක්කොම අපිට කියලා දුන්නා. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා කර්මේ සහ කර්මඵලයේ කියලා එකක් තියෙනවා. ඒක අපි සද්ධාවට කියලා නිකන් එනවා. හැබැයි ඒක පුංචි ප්‍රදේශයක් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂේ සහ අනුමානේ සෑහෙන ප්‍රදේශයක් වෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නෙට මම මේ පසුගමක් වශයෙන් ඒක ප්‍රකාශ කරේ. මේ ප්‍රශ්නේ තියලා තියෙන්නේ කලින් ආනාපාන සතිය තුළින් ගිහිල්ලා ආනාපානිය අන්තාකුරට සංසිඳන කාණ යනකම්ම සතියක් සමාධියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ කතා කරන එක දන්නේම නැතුව මේක චින්තාමය පැත්තට ගිහිල්ලා. ඊට පස්සේ දැන් මේ තියෙන විවේකයේ තුල තියෙන සමාධිය තුල මොඩල් එකක් ගහලා. මේ මොඩල් එක ගහන්නේ හිත හිත හිතේ මොඩල් එකක් පෙන්වන්න හදනවා. රාලි අම්මගෙන් පේනහන්න හදනවා. ඉතින් පේන කියන එක හරියටම කියනවා මොකද හොරා කරකම් කරපේකම නේ අම්මගෙන් ඇවිල්ලා අහන්නේ. පුතා හොරකම් කරපේකම තමයි කියන්නේ. අම්මා දන්නව නමුත් බඩු ආපහු දෙන්න නෙමෙයි පේන්නේ කියන්නේ. ඒ දරුවම හොරගම් කරලා දෙන ඉතින් කියනවා මෙහෙමයි වැඩේ නම් දන්නවා මෙහෙම වස්තුවක් නැති නේද හැබැයි ඉතින් බලාපොරොත්තු කියන්න එපා. ඒක අය හම් වෙන්නේ නැහැ හිත හදාගන්නයි කියලා කියනවා. මොකද පුතා දෙන්නේ නැති බව දන්නේ නැහැ. ඒ වගේ තමයි ඔය හිත හිතේ මොඩල් හදනවා කියන වගේ විහිළුවක් ලෝකේ නැහැ. හිත තමයි මේ දෙයියරම මේ මොඩල් හදන්නේ, යන්ත්‍ර හදන්නේ, සමීකරණ හදන්නේ. කවදාකවත් හිත Taman අහුවෙන විදිහේ යතුරු කාටවත් දෙන්නේ නැහැ. කවදාකවත් Taman අහුවෙන විදිහේ සමීකරණයක් එළියට දෙන්නේ නැහැ. ඒක නිසා විඥාණයට විඥාණය කියලා හිතන කවම කවදාකවත් විඥාණයට මුණ දාන්න බෑ. ඒක ලෝකෙ වෙන්න බැරි දෙයක් මේ ඇහැට ඇහැ බලන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ කණ්ණාඩියක් මාර්ගෙන් බලන්න. ඒ නිසා ඒ වගේ විවේක තැනකට ගියාට පස්සේ කල්පනා කරනවා කියන එක කළ යුත්තක්ද මම මොකද කරන්න ඕනේ කියන එකට මහසීසාරට දීලා තුන උත්තරේ තමයි හිත විවේක වෙච්ච ගමන් ඔයගේ මොඩල් හදන එක වළක්වන්න බෑ හැබැයි ඕවා උනන්දු කරවන්න එපා කවදාහකවත් ඔය පැත්තට යන්න දෙන්න එපා දැන් Tamange හිත නන්නත්තර වෙලා සින බව දැනගත්තොත් හිත පුළුවන් තරම් විවේක වෙන්න වෙන්න සතිමත් වෙන්න වෙන්න මොඩල් නැති වෙන එකයි වෙන්නේ සමීකරණ නැති වෙන එකයි වෙන්නේ හිත මේ හිත හිත වශයෙන් කියන විවේක බුද්ධිය කියලා එකට කියන්නේ යන්න අර එකයි කරන්න ඕනේ. ඉතින් ඔතෙන් යනකොට අනිවාර්යයෙන්ම තව කෙනෙකුට කියලා දෙන්න හිතෙනවා වෙනදා නොදැක්ක තාලෙට හිචිවිලි පිළිබඳව හිත් පිළිබඳව නාම ධර්ම භෝග ධර්ම පිළිබඳව අර දන්න ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අනුමාන ඥාන වැඩ කරනවා. මේ නිකන් ක්‍රිකට් මැච් එක මේක හද්දී තව කෙනෙක් කමෙන්ටරිස් දෙනවා වගේ. ඉතින් අර කමෙන්ටරි දෙන එක නා ඒක අහන ගහන එක එයාගේ අර්ථකථනය විදිහට දෙනවා. ඒ වගේ තමයි හිත තමන් දැන් කොටු වේගෙන එන නිසා හිතේ වැඩ පිළිවෙල උගාක් දක්ෂව විචිත්‍රව සිද්ධ වෙන කෙලස් පරිච්ඡ වෙනකොට එයාට වැඩ ගොඩක් තියෙනවා. එතකොට ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. එතකොට ලොකු නම්බුකාරකමක් එනවා. කෙලෙස් අඩු වෙනකොට අඩු වෙන වෙන්නේ හිත කොටු වෙන එකයි. යාගේ වැඩ කොටස් අහුවෙන්න පටන් ගන්න එකයි මැජික් කාර්යයේ මැජික් ඇස්බැඳුම් අහුවෙන්න පටන් ගන්නවා. එතකොට එයා විවිධාකාර උපක්‍රම කරනවා බලහින්න කට්ටියගේ අවධානය මැජික් අහු නොවන පැත්තට ගෙනියලා මත් කරලා තියන්නේ. ඒ නිසා මෙවුවා සාමාන්‍යයෙන් ප්‍රත්‍යක්ෂය අනුව එන අනුමාන ඥාන මේක හිතේ ස්වභාවයක්. නම කවදාකවත් පෝෂණය කරන්න එපා කියනවා. නැවතත් මතක තියාගන්න කියලා කියනවා මේකන කියන්නේ හිතනවා ඒ නිසා වර්තමාන අරමුණෙන් හිත පැනලා මට නැවත වර්තමාන අරමුණට යන්න ලැබේවා කියලා හැඟීම ඇති කරගත්තොත් අපි එකට ඒක තමයි දිනු කරන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙම අත්ලක් මතක් කරලා දෙන්න පුළුවන්. අපි හිතනවා මේක දැන් සාමාන්‍යයෙන් හිතවිල්ලක් කියලා හිතන්නේ මේක හිතන්නේ මේ ලොකු ඥානයක් එහෙම ලොකු හිතේ ජයග්‍රහණයක් කියලා. නමුත් හිත ක්‍රමයෙන් අවබෝධ වීගෙන යන වැඩේ නොමග යවීම සඳහා හිත විසින්ම කරන ප්‍රයත්නයක් වෙනතන තියෙනවා. අන්නේ වෙලාවේදී අප්‍රමාදය කාරාපක අප්‍රමාදය කියලා එකක් තියෙනවා. කාරක අප්‍රමාදය කියලා එකක් තියෙනවා. කාරාපක අප්‍රමාදය තමයි හොඳ සම්‍යක් දෘෂ්ටියේ තියෙන කෙනාට තේරෙනවා මේ ප්‍රත්‍යක්ෂය නෙවෙයි කියලා. මේක අනුමාන ඥානයක් වැඩ කරන්නේ සද්ද මේ අන්වේ ඥානයක් වැඩ කරන්නේ හැබැයි ප්‍රත්‍යක්ෂයෙන් ඇතිවෙච්ච ඉඩක ප්‍රත්‍යක්ෂයෙන් ඇති වෙච්ච විවේකයක් තුළ අන්වේ ඥාන වැඩ කරනවා මේක බොහෝම ඉක්මනට හිතවිලි දිගට අනාගත හිතවිලි දිහාවට හිත මේ මේ ප්‍රපංච දිහාට අදින්න ඉඩ තියෙනවා. මේකත් ප්‍රපංචයක් තමයි පැහැදිලි ප්‍රපංචයක්. නමුත් පැහැදිලි ප්‍රපංච දිහාට අදින්න යනකොට මම දැන් ඉන්නේ මේ අපි කියන්නේ නන්නත්තර වෙලා කිය. නැත්නම් හිත පිට ගිහිල්ලා කියන එක අවබෝධ කරගත්තොත් නම් ආපහු දරයක් නොදැනුණත් ආනාපානයේ වෙනුවට ආනාපාන තිබුණු තැනට ආනාපානයේ ඇතිලිමේ පිටවිදිහට හිත ගන්න පුළුවන්. එහෙම නැති වුණත් වෙන්නේ මේක දිගේ ගියාට පස්සේ කොච්චරකින් අර ගෙනාවු ප්‍රත්‍යක්ෂ නාමයේ පෝෂණය සීමාව ඉක්මවලා තන්නේ කර සුද්ධ චින්තනයකට යනවා කියලා හිතන්නවා. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයක් ආපු ගමන් අනිවාර්යයෙන්ම හිත ඒක සම් ඒක මේ ප්‍රිය සම්භාෂණයකට යනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් ඒක ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට යනවා. මට මේ මොකද වුනේ කියලා ඒක දන්න තර්කයෙන් ඒකට මොඩල් එකක් හදාගෙන ඒක නිකන් ස්ථිරසාර කරගන්න හදනවා. නමුත් ඒක වළක්වන්න බෑ ඒක හිතේ හැටියක්. නමුත් කියන්න තියෙන්නේ පෝෂණය කරන්න එපා. මේක මහා ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේ හිතේ ස්වභාවයක්. නමුත් ඒකම මොඩල් එකක්වත් තියෙන තාක්කල් හිත අහුවෙලා නැහැ. හිත තමයි එකම දේ ව්‍යාකරණයට අල්ලන්න බැරි යොසුළු බොහෝම මේ හැඩයක් නැති ආකාරයක් නැති දෙයක්. ඒ නිසා මොඩල් එකට දාන්න පුළුවන් නම් ඔය ඉතිසලා කීප දෙනෙක් උත්සාහ කරන්න ඇති. ඔව් කවුරක්වත් මේක අන්තිමටම ගිහිල්ලා හිතේ නිරුද්ධ වෙන තාක් කල් යනවා මිසක් පොඩ්ඩක් සුද්ධ වෙච්චාම ඒ හිත දොඩමළු වෙනවා දොඩමළු වෙලා දෙන මේ අනුමාන ඥාන වලට පෝෂණය කරන්න යන්න හොඳ නැහැ. එනිසා මේක වැඩි ප්‍රබුද්ධව හරි ලස්සනට ඔය එකේ ක්‍රම තේින්න පටන් අර ගන්නවා මේ අර ඇතිවෙච්ච විවේකයේ තුල. නමුත් ඒක දිගේ කොයි වෙලාවේ මේ චින්තාමය ඥාන වලට ගෙනියලා භාවනාමය ඥානෙ බාධා කරනවාද කියන එක සීමාව පනින තැන මම තමයි. නිසා කරන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක් ආවොත් අනිවාර්යයෙන්ම අනුමාන ඥානයක් එනවා. ඒ අනුමාන ඥානෙ කවදාකවත් උදගෙඩි තියලා පොහොර දාලා වවන්නේ නැතුව හැකි ඉක්මනින් නැවතත් ප්‍රත්‍යක්ෂය දැන එක තමයි කරන්නේ. කරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී එක්තරා අවස්ථාවක මුළු ශරීරයම නැතුවා වාගේ දැනෙන්න පටන් ගැනීමෙන් අනතුරුව මෙසේ දිගටම සිහිය පවත්වාගෙන යාමේදී අවශ්‍ය නම් එසේම සිටිය හැකි බවද බවටද අවශ්‍ය නම් මේ නතර කළ හැකි බවටද දැනීමක් පටන් ගනිමි. මේ විදියට සිදුවේ ඇකිදැයි පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකෙත් අර මේ කියන ඉස්සර කඩිය පොඩ්ඩක් එච්චරම දුරදි කියන්නේ ඉස්සල අවස්ථාව හොඳට හිත විවේක වෙච්චාම ලැබිච්ච විවේකයේ අගය කරගෙන ඉන්න පුළුවන්ද නැත්නම් මේ විවේකයට අභියෝග කරන්න පුළුවන්ද කියන විකල්ප දෙක තියෙනවා. එකක් මේක පවත් ගන්න පුළුවන්. අනිත් එක ඕන ඒක නතර කරලා එක්ක ආනාපානේ ආයාසයෙන් හුස්ම ගන්න ගන්න පුළුවන්. නැත්නම් ඇස් දෙක කරලා කය නැවත තියෙනවද කියලා බලන්න පුළුවන්. විවිධාකාර දේවල් කරන්න පුළුවන්. මේ දෙකේදී උපදේශයක් වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ ඒ මේ වැඩේට ආවට පස්සේ කිසිම බාධාවක් නොකර ඒ ආපු විවේකය මීටත් වඩා ගැඹුරු විවේකයක් වෙනුවෙන් හිත ව්‍යාපාර නතර කරලා මේකට ඇඟිලි ගහින් නතර කරලා මේක පිළිබඳව මේ නම්බු කිරීම නතර කරලා එහෙම යන්න දෙන එක. ඒ ගත්ත එකලස පුළුවන් තරම් දුර පවත්වන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. එහෙම කරගෙන යනකොට ඉස්සරහට කරගෙන යනකොට ඒක තුල තහවුරුවක් ආවොත් දැන් මගේ හිතේ නීවරණ නැහැ. මම දැන් අරමුණ හොයාගෙන එළවන ව්‍යාපාරේ නැහැ. ප්‍රයත්න අතහැරලා තියෙන්නේ. හැබැයි වාහනේ පෙරලෙන්නේ නැහැ. වාහනේ නිකන් කඹේ ඇවිදිනා වගේ යනවා කියලා ඒකේ තහවුරුවක් ආවොත් ඒකේ ඉඳ ටිකක් වෙලා යනවා. ඔය තුලත් ටික වෙලාවකින් ආනාපානිය ආයමතු වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔය නැහැ කියලා කිව්වට ඕක තුල තැම්පත් වෙනකොට මේ මේක බලන ඉන්නකොට ආනාපානයේ ලාංඡනය ආනාපානයේ නියෝජනයත් ඔය මේ තිරය කොනක තියෙනවා. ඒකට ඕන නම් හිත යොමු කරුවොත් ඔයිටත් වැඩි ගැඹුරු තැනකට යන්න පුළුවන්. ඔයිටත් වැඩි ගැඹුරු එකලසකට යන්න පුළුවන්. එතින් කියව මම හිතනවා දැන් නම් ආනාපානේ නෑ තමයි කියලා. ඒකෙත් කලබල කරන්න නෑ. එහෙමම සමබර වෙන්න දුන්නොත් හිත එකලස් වුණොත් පේන්න තියෙනවා තවදුරටත් ආනාපානේ තියෙන බවට ලාංඡනයක්, ආඩයක්, සලකුණක් තියෙනවා කියලා. ඒකට හිත දැම්මොත් එමේ ඊටත් වැඩි ගැඹුරු මට්ටමකට. එහෙම එහෙම එහෙම දැනට නෑ කිව්වට එහෙමනම් ඔහොම නැතරලා ඉන්නේ කියලා බලනකොට නෑ කියූප එකේ සියුම්මට පේනවා. හැබැයි ඒ පේනවා කියන්නේ ආස්වාද ප්‍රසආසක කල්සුදු වෙනසක්වත් හැපෙන ගණක්වත් නෙවෙයි. ඒ දෙකට නිකන් මේ තුවාලයක් තිබුණ තැන තුවාලේ සනීප වෙලා කැළල පේනවා වගේ. ඒක බලන්න යනකොට ටික කාලයක් යනකොට තාම අනික් හැම මෙතන වෙනස් දැක ගන්න පුළුවන් ගැතිය තියෙනවා. එන්නේ එක ස්වභාවික හමක් වඩටපත් වෙන අතරමැද තාම කැළල ඉතුරු වෙලා තියෙනවා වගේ ආඩ්‍ය පේනවා. අන්න ඒකනම් එල්ල කරලා යන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉස්සෙල්ලාම කරන්න තියෙන ඔයගේ විවේකයක් ආවට පස්සේ ඒක සතිය තුල සමාධිය තුල එන එකක් නම් ඔන්න ඔය කියන විවේකය තුල සතිය අඛණ්ඩව පවත්වන එකයි කරන්න කියන්නේ. සමාධිය අඛණ්ඩව පවත්වාගෙන යනකොට ඔය නෑ කියපු ශරීරය තියෙන බවට ලාංඡනේ පේනවා. ඒ ශරීරයේ හුස්ම වදින තැන කියන ලාංඡනේ හැපෙන තරක් වශයෙන් ප්‍රකට නැති වුණාට පේන්න පටන් ගන්නවා. ආනාපානෙත් පේන්න පටන් ගන්නවා. අන්න ඒක ඉල්ල කෙරුවොත් ඒක තවත් අනිත් වැඩි ගැඹුරකට ගෙනියනවා. ඒ නිසා මේ වෙලාවේදී ප්‍රශ්නය අහලා තියෙන වචන වලින්ම කියනවනම් පළවෙනි විකල්පය තමයි අපි අගය කරන්නේ. ප්‍රශ්න නැවතත් කියනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී එක්තරා අවස්ථාවක මුළු ශරීරයම නැතුවා වාගේ දැනෙන්නට පටන් ගැනීමෙන් අනතුරුව මෙසේ දිගටම සිහිය පවත්වාගෙන යාමේදී අවශ්‍ය නම් එසේම සිටිය හැකි බවටද අවශ්‍ය නම් මේ නතර කළ හැකි බවටද දැනීමක් පටන් ගනිමි. මේ විදියට සිදුවේ හැකිදයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය නම් ඒ විදිහටම ඉන්න පුළුවන් කියන විකල්පය තමයි දිගට ගෙනියන්න ඕනේ. ඒ යනකොට ඊගාව පියවර භාවනාවෙම පෙන්වලා දෙනවා. ගරු ස්වාමීන් වහන්ස භාවනාවේදී සිත සමාධිගත වී නාම රූප දැනී ශක්ති ස්වરૂපයක් මතුවී මෙහි නාම රූප වලට ඇදෙන චංචල භාවය දකි. ඊට පසු මේ ශක්ති ස්වરૂපය නිශ්චල ස්වභාවයකට පත්වේ. වරංගද සාමකාමී වේ. ශරීරය ගැන පවා ඊතා සැහැල්ලු ස්වභාවයක පවතී. මේ ශක්තිය එසේම පවතී. නාම රූප ස්වභාවයක් නැත. දැන් වේදනා බලා සිටිනේ. දැන් කල යුත්තේ කුමක්දයි ගරු සරුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මේකේදී මුල් ටිකේ නම් මේ ව්‍යාකරණ වල දෝෂයක් නෑ ඉදිරිපත් කරේ නමුත් නාම රූප නැත්නම් වේදනාවක් මත වෙනවා කියලා ලියලා තියෙනවා වේදනාව කියන්නේ නාමයක් තමයි ඒ කියන්නේ ආයෙත් ගුණා පාරෙන් පිටු පැනලා ඒක නිසා කියන්න තියෙන්නේ ඉස්සල ප්‍රශ්නේ වගේ මේක වර්ණ ගන්න පුළුවන් මට ඇටෙන්ඩින් පිටුවීම් වශයෙන් නාම රූප වශයෙන් වෙනස්කම් තියෙන ගිහිල්ලා මම එහෙම නැති තැනකට ගියා කියන්නේ මේ ඔය ඔය තියෙන තාක්ෂණික වචන ටික පැත්තකට දැම්මොත් පැටලෙනවා අඩුයි. එහෙම තැනකට ගියාට පස්සේ ඒක නිකම් බීන් නැත්නම් භවයේ පේනවා. නිකම් ඔයේ දිගට පවතින චලනයක් පේනවා. නිකම් මොහොත රැල්ලේ තියෙන මොහොදු චලන නෙවෙයි සිටිජේ තියෙන තැම්පත්කමක් නෙවෙයි මොහොත මැද හරියට අවු වැටිච්චාම නලියන ගතිය තියෙන මිරිගුව පේන. ඒ වගේ දිගට පේන නැත්නම් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් හරිනවා වගේ එහෙම නැත්නම් වැයි වතුර කඩකට වහිනවා වගේ ඊගාට පේන්න පටන් ගන්නවා. ආනේ පේන්න පටන් අරගනකොට මේක නාම වශයෙන් රූප වශයෙන් ඇතුළෙන් පිටු වශයෙන් වෙන් කරන්න බෑ මොකද කෙල කෝටියක් එකපාරට වැඩ සිද්ධ වෙනවා. අන්නේ ශක්තිය දිහා බලනකොට ඉන්නකොට තැම්පත් වෙනවා කියන කතාවක් තමයි මේක කියෙන්නේ. මෙන්න මේ තැම්පත් වීමේ හොඳ නරක දෙකක් තියෙනවා. එකක් තමයි මේ සිද්ධිය එපා වෙලා ඒ සිද්ධිය එතන සිද්ධිය මෙතන හිත කුසීත වීමමුත් සිද්ධිය තැම්පත් වීමක් වෙනවා. එහෙම නැත්නම් උනන්දුව නිසා හරිපාර ගිහිල්ලා මේ සිද්ධියයි හිතයි අතර තියෙන මේ පේන දර්ශනයයි හිතයි අතර තියෙන ඊට අඩු වෙලා හිත මේක ඇතුළට රිංගගත්තොත් මේක ඇතුළට කඩා වැදුනොත් ඒත් පේන තියෙන නිකන් මොකද්ද වෙනසක් වගේ. මොකද මේ කියන තාලෙන් පේන තියෙන්නේ අර වගේ මේ හොඳ වීර්ය ශක්තියකින් ඒ සිද්ධිය ඇතුළට ගිහිල්ලා වෙච්ච තැම්පත්කමක් නෙවෙයි පිටතම නතරවිල්ලක්. අනේ ඒක නම් මම මේ හිතාගෙන යන ක්‍රමයේ හිතේ දෙකන වෙලා තියෙන උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ සිද්ධිය දිහා එකම දේ ඇතිවීම නැතිවීම දෙකක් නැතුව හේ චංචල ගතිය පේනකොට කම්මැලි ගතිය එපා වීම මේ බය චකිතයේ සාංකාව එන්න පටන් ගන්නවා. වෙච්චාම හිත දක්කුමුක් වෙනවා කියලා එකක් එන්නේ. ඒ බය මේ බය වෙලා සක්කුමක් වුණා වගේ එහෙම බිනම් වෙනවා හිර වැටෙන්න පුළුවන්. ඒකට හේතුව අර අනිශ්චිත භාවය සහ බය ඒකාකාරී ගතිය නිසා ඒ වෙලාවේදී කියනවා එහෙම එනවනම් මේක කොච්චර වෙලා බලන් හිටියත් එකයි කියන ඒකාකාරීකම එහෙම නැත්නම් මේක භාවනා වැරදිලාද කියන ඉන සැකේ අනිශ්චිත භාවයේ එහෙම නැත්නම් අර ඇතුළතින්ම මේ මමයි කියලා කුණ්‍යක් ගහගන්න බැරිකම නිසා එන පහළු ගතිය අසත්නක තියෙනවනම් ඒ එන තේරෙන කාලේ කියලා මෙනෙහි කරන්න කියනවා. බය නම් බය, එපා වෙනවා නම් එපා වෙනවා, නීරසයි නම් නීරසයි, සැකයි නම් සැකයි කියලා මෙනෙහි කරනකොට මේ සිද්ධියට ලං වෙන්න පුළුවන් ගතියක් එනවා. සිද්ධියත් එක්ක තියෙන අර නෝදනෝ කඩු ගතිය අයින් වෙලා මුණ දෙන්න පුළුවන් වෙනකොට ලං වෙන්න වෙන්න වෙන්න මේ චංචලකම වේග කැවෙන්න ගන්න. උගාක වේග කැවෙන්න අරගෙන ඒක වෙන්නේ මේ චංචල වේගයට හා සමානව තමන්ගේ හිතේ වීර්ය වැඩි වෙලා හිත ප්‍රබෝධමත් වෙලා මේ දෙක සම්පාත වෙන්න ගන්න. සම්පාත වුණොත් නම් එතන ඔය වචනේ සඳහා කරන විදිහට වැඩිය මේ සිද්ධියයි හිතයි දෙක තියෙන අතර කියන්නේ එතන රූපයක් තියෙනවා මෙතන බලන නාමයක් තියෙනවා නම් මේ දෙක සම්පාත වීමේ මේ ප්‍රත්‍යක්ෂයක් එන්න පටන් ගන්නවා. ඈතකින් ඉඳලා බලනවට වැඩිය ලඟ වෙනකොට. ඒකට උනන්දු කරවන්න ඕනේ. අන්නේ උනන්දු කරවීම කරන්නේ මොකද? මේ මට්ටමට ගියාට පස්සේ ඕනම නොකෝන හිතක් මේ වෙච්ච දේ පිළිබඳව සැක උපදවනවා. අනිශ්චිතතාව උපදවනවා. ඒකාකාරීකම උපදවනවා බය උපදවනවා. අන්න ඒක මෙනෙහි කිරීමෙන් මේ සිද්ධියට සමීපසු වෙන්න කියනවා. මේ සිද්ධි උත්සන්න කරගන්න කියනවා. ආසන්න කරගන්න කියනවා. ඒකෙන් තමයි මේකේ ටච් එකක්. දුරින්දල බලනකට වැඩිය ගිහිල්ලා අතගාලා බලන ගතියකට යන්න ඕනේ. ඒ අතරතුර වේදනාව පේනවායි කියලා කියනවනම් නාම රූප පේන්නේ නැහැ කියලා කියනවනම් ඒක නම් ලියමනේ භාෂාවේ දෝෂයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක් තමයි. ඒ නිසා මේ වගේ තත් වෙනකොට වීර්ය අඩු කරන්නේ නැතුව හිතට වැටෙන දේ බය ඒකාකාරික ඒකාකාරිකම නීරස ගමන තෝරලා මේකට සමීප වෙන්න උත්සාහ කරන එක තමයි කළ යුත්තේ. කරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනාවේ ඔබ වහන්සේ පැවසුවා ශ්‍රද්ධාව ප්‍රඥාව සමග වීරිය සමාධිය සමගත් සමකල යුතු බව. උදාහරණයක් ලෙස ආනාපාන සති භාවනාවේදී මේවා මෙලෙස සමකල හැක්කේ කෙසේද? දෙවෙනි කොටස මෙම රිට්‍රීට් එකේදී පරයන්කේදී උදේවරුේ ආනාපාන සති භාවනාව කරන විට එම භාවනාව කිරීමට ඉතා ප්‍රිය කරයි. දහවල් වරුව වන විට පරයන්කේ ආනාපාන සති භාවනාව කිරීම එපාවන ගතියක් එනවා. නැවත හවස් වරුවේදී මෙම භාවනාවට ප්‍රිය භාවයක් උපදිනවා. මෙසේ වීම මෙම ඉන්ද්‍රිය ධර්මවල වෙනස් වීම නිසා සිදුවන දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. එහෙනම් පළවෙනි එකට අපි දැන් මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට පළවෙනි ප්‍රශ්නේ දී කියලා තියෙන යම් ප්‍රමාණයකට භාවනාවක් ගිහලා එකලස් වුණාට පස්සේ හිත හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්න මේ කියන දේ පිළිබඳව මොඩල්ස් ඉදිරිපත් කරනවා, සමීකරණ ඉදිරිපත් කරනවා, හැඩ ඉදිරිපත් කරනවා, ඉදිරිපත් කළේවලා ඉතින් යනකම්ම ප්‍රත්‍යක්ෂක් මත පදනම් කරගත්ත චර්ක ඥානයක් වැඩ කරනවා. ඥානයක් වැඩ කරලා ඒක අදහන්න පටන් ගන්නවා. මේක කාටද කියලා දෙන්න වන්නා බොහොම හොඳ එකක්. කාටවත් මේක තේරෙලා නැහැ මටත් තේරෙලා නැහැ කියලා සද්ධාව වැඩි වෙච්ච ගමන් මං ඉන්නේ භාවනාවෙන් පිට නේද කියන ප්‍රශ්නයක් මතක තියෙනවා. මම ඉන්නේ මූලධර්ම මූල කර්මස්ථානයේ පිට නේද කියන එක මතක නැතිලා මේක බොහොම ඉක්මනට කොළියක ලියාගත්තේ නැත්තම් මතක නැති වෙයි කියලා ඇස් දෙක අරලා ඉතින් ලියන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වෙන්නේ Tamange වලිගොඩ ඉඳගෙන ඉන්න ටිකක් රීදෙන්න පටන් ගන්නවා ඉතින්. ඉතින් කරන්න දෙයක් නැහැ වලිග ගැසල් දාලා නැගිට ගත්තාම හරියනවා ඕක. ඉතින් එතෙන්දි සද්ධාවේ තියෙන භයානක වැඩිවීම නිසා ප්‍රඥාව පාගා ගන්න. ඉතින් රීදෙන්න ගන්න. ඒ වෙලාවේදී ඥානය දානවා නම් හිතන්න ඕනේ දැන් අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ. සතිය නෑ. සමාධිය නෑ. ඒ නිසා මේ වෙලාවේ මොනවා තිබුණත් සති සමාධිය තියෙනවට වැඩිය පිරිහිච්ච අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා මට පුළුවන් නම් නැවත කරන්න තියෙන්නේ ආයෙ පාරට ගන්න එකයි. ආයෙ අරගෙන අර නොදැනී ගිය මූල කර්මස්ථානට මේ කියන්නේ ප්‍රොසීජර් නොපෙන්නත් මූල කර්මස්ථානට හේතු වෙන එකයි කියලා ඇතුළෙම Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ වෙලාවල් වල ඒ මතුවෙන දේවල් විදර්ශනා උපක්ලේශ සත්‍ය වශයෙන් බාරගෙන අමාර්ගයේ මාර්ගය වශයෙන් ගන්නවා මාර්ගය අමාර්ගය කර ගන්නවා. ඒක තමයි මේ අර ධම්මපද ගාථාවල සඳහන් කරලා තියෙන්නේ අසාරේ සාරමතිනෝ සාරේ ඡාසාර දස්සිනෝ තේසාරණ්ණාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සාරේ අසාරේ වශයෙන් ගන්නවා නම් අසාරේ සාරේ වශයෙන් ගන්නවා නම් එයාට සාරේ අවබෝධ කිරීමේ ශක්තිය නැති වෙනවා මොකද සංකල්පේ මිත්‍ය මිත්‍ය සංකල්පය තමන් විසින් බෝ කරගත්ත තමන් විසින් මනෝ මවාගත්ත රූපයට තමන් රින්ගගෙන ඒක සත්‍යයි කියලා කියන්න පටන් ගන්නකොට මූල කර්මස්වාමී පාවා දෙනවා ප්‍රඥාව පාවා දෙනවා නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසා මෙයාට කිව්වට තේරුම් ගන්නෑ එතකොට භාවනා සම්පූර්ණයෙන්ම නන්නතර වෙනවා පිට වමට සිග්නල් දාලා ලකුණට කැපුවා තමයි කියන්නේ ඉතින් අමාරු කරන්නේ ඉතින් මෙතනදි බොහොම යටහත් පාත්‍ර හිතන්න ඕනේ මේක අර කෙලෙස් බරිත හිතනවට වැඩිය නම් හොඳයි තමයි නමුත් මේක නෙවෙයි මගේ අවසානේ මේක නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ හැකි තාක් දුරට හිත සතිය සමාධිය පවත්වන්න ඕන. මේ පේන හිතෙන දේවල් ලොකු අහස්මාලික හදාගෙන ඒකට කොට වෙන්න යන්න එපා. ඒකට සද්ධා වැඩිලා ප්‍රඥාව වැඩි වෙනවා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් හිතනවා මේ වගේ දේවල් හිතේ එන්නම බෑ. ඕනෙම නැව නැති කරන්න ඕනේ කියලා ඒක ප්‍රඥාව වැඩි වීමක් වෙන්න මේවා එනවා. භාවනා කරනකොට මේවා එනවා. ඒකට ඒ තැන සලකලා මේවා ප්‍රත්‍යක්ෂ ඥාන නෙවෙයි අන්වේ ඥාන. අන්වේ ඥාන කියලා මල්ලට දාලා උනට වැඩි සද්ධාවට යන්න දෙන්නේ නැතුව ප්‍රඥාවට යන්න දෙන්නේ නැතුව Taman ගිය මේ සති සමාධි පාරට දාගන්න මේ දේ උනාට පස්සේ උනත් සද්ධා සහ ප්‍රඥාව කියන දෙක දෙකේ එකකටව කරජ වෙන්න දෙන්නේ නැතුව නැදම අවති යන්න ඕන. එහෙම නැතුව සමාධි ප්‍රඥා දෙක සමාධි වීර්ය දෙක අනුගත කටයුතු කෙරුවොත් මේකෙන් ගිහිල්ලි කරලා යම් වෙලාවක දැන් Taman සතියේ නැති බව සමාධිය නැති බව තේරුම් ගන්න නැතුව මේ අදහස මම මේ අතර මේ ප්‍රශ්න ලියපේක විවේචනය කරනවා නෙවෙයි මම මේ නිදර්ශනයක් ගන්නෙ මේ මේ ඉජපත් කරලා මම සතුටුයි මේ අදහසම ප්‍රපංච කරන්න ගත්තොත් ප්‍රොලිෆරේෂන් වලට ගියොත් එහෙම ඉබේම කුසිත භාවයට වැටෙනවා. මොකද සත්‍ය සමාධි දෙක නෑ ප්‍රමාදයට වැටලා තියෙන්නේ කුසිත භාවයට වැටෙනවා. එතකොට ටික වේලාවකින් සම්පූර්ණ හිතවිලි වලටම ගිහිල්ලා භාවනාවට ය아가න්න බැරි. එහෙම නැත්නම් ශරීර වේදනාව ඇවිල්ලා ආපහු මූල කර්මස්තන්ට යන්න බැරි තැනකට වැටෙනවා. එහෙම නැති වුණොත් එහෙම මේ වගේ දේවල් එන්නෙම නැතුව ප්‍රත්‍යක්ෂයෙන්ම යන්න පටන් අරගෙන ඉවරලා විමසුන් නොවන නාවොත් දැන් මට අරමුණක් පේන්නේ කියලා නින්දට වැටෙන්නේ තියෙනවා. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදා තියෙන ඕනෑමට වැඩිය මේ හිතන එක පොහොර දාලා අවුස්සගෙන හිත කුලප් වෙන ගතියට ගියොත් උද්දච්චයට වැඩි වෙනවා, වීර්යය වැඩි වෙලා ඇවිස්සෙනවා. මොනවත් නැතුව ඉඳලා අයියෝ දැන් ඉතින් මට කියන්න කිව්වා භාවනා කරන්න කියලා අරමුණක් දුන්නා, අරමුණ නැතුණා, දැන් මම මොකද කරන්න කියලා කුසීතුම නිඳ වැටෙනවා. ඉතින් මේ හැම දෙයකම අවස්ථානුකූලව තියෙන සම්‍යක් දෘෂ්ටියට ගෝචර එහෙම නැත්නම් සම්‍යක් සංකල්පයට ගෝචර මාර්ගය හොයාගන්න එතන එතන යෝගාවචරය තුළ අවදිපතිය තියෙනවා. ඒ ගුරුවරු වෙන්නේ නැහැ ඉතින්ද බුදුහාමුදුරු වෙන්නේ නැහැ ඉතින්ද හැම වෙලාවෙදීම පාරට මේ වගේ මේ ස්ථිර කරන්න වෙනවා හරියට මැද පාරට ගන්න වෙනවා ඉතින් මේක ටික කාලයක් කරගෙන යනකොට මේකේ කලාව අහු වෙන්න පටන් ගන්නවා සද්ධාවට ගියා නම් Taman විසින්ම මවාගත්ත චිත්‍ර රූපයකට මත් වෙනවා ප්‍රඥාවට ගියා නම් ඒවා එන්නකොටම කපලා දාන්න උත්සාහ කරනවා එන්නකොට එන එකත් බාර ගන්න බාර ගන්නකොට පොර දාන්න එපා පාර දැන් මොකද මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ආවොත් අන්වේ ඥානෙ එනවමයි. අන්තිමට පොහොර දාන්න එපා. ඒක ආවනේ යන්නරි. ඒක ඒකේ රෝග ලක්ෂණයක් වශයෙන් දැක්කා වගේ. අන්‍ය විදිහට මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක, වීර්ය සමාධිය දෙක ඉස්සරහට යනකොට ඒ වගේ කරන තියුම් මැනිපියුලේෂන්ස් විකෘති එහෙම නැත්නම් විලෝපන ඉතාමත්ම සිහින් වෙන්න පටන් ගන්නවා. හැබැයි තව ඉස්සරහට යනකොට එකක් වෙනවා ඒකෙන් වීර්ය වැඩි වෙලා හිත ඇවිසුණා නිින්ද සමාධිය වෙලා නිින්දට ගියත් භාවනා කඩන්නේ ආපහු පහුවෙලා කරකවල කරකවල හරි සතිය සමාධියට ගෙනත් දානවා. මේ කාලේ නාස්තිය. මුලදී මුලදී උනත් නම් සතිය සමාධිය කැඩෙන්නේ ඉතින් ඉස්සරහට යනකොට ලොකු ආරස්සා භූමියකට වැටෙන්නේ. තේරෙනවා ටික වෙලා ගියාට පස්සේ මම ගොඩක් වෙලා නන්නතර වෙලා ඉඳලා තියෙනවා කියලා ආපහු ගේනවා. ඉතින් සාර සුතමේ ඥානේ තියෙන ධර්ම සාකච්ඡා කරපු කෙනාට තියෙන අන්නේ වගේ වෙන කාලනාස්තිය නැති කරලා මේ වෙලාවේදී ආබාධක එනවා අතුරු මාර්ග වලට යනවා එනේනකොට මැදට අරන් තියාගන්න ඒ පැත්තට ගියත් වැඩි මේ පැත්තට ගියත් වැඩි කියලා මැදට ගන්න නම් මේ ඉන්දිය ධර්ම නිතරම විෂම බර වෙන ගති මේ එකිනෙකා පරයා යන්න හදන ගතියක් තියෙනවා ඒ දෙක සමබර කරන්නයි අඟිල් පහ වගේ මැදින් උසට දිගට ශක්තිමත් සතිය තියෙනවා. සතිය තියෙනවනම් යාට තේරෙනවා ආශ්‍රය හතර දෙනෙක් දාලා අදින කරත්තේ එක පැත්තක් හයියෙන් ඇද්දත් බෑ අනිත් පැත්ත කුසීතුමත් බෑ. කුසීතනේ කරනට ගහලා හයියෙන් එන කෙනායි කටකලියාවෙන් ඇදලා සම්බර කරනවා. ඒ සමබර කිරීම තමයි සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් සඳහන් කරන්නේ. ඒක මුලදි මුලදි ගොරෝසුනාට එන්න එන්න එන්න එන්න සියුම් නමුත් ඒ සංඛාර උපේක්ඛා ඥානයේ තෙක්ම සියලු සංස්කාරයන් විසින් උපේක්ෂා වෙන ඥානයේ තෙක්ම මේ වගේ විසම්බර වීම තත්ත්වෙින් ඉඳී තියෙනවා. ඒක නිසා කියනවා යම් කිසි වෙලාවකට මේ தත්ත්ව දැනගෙන මේවා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා සංඛාර උපේක්ඛා ඥානට ගියාට පස්සේ ඒ යෝගාවචරයට ඕන තරම් හිතෙන්න පුළුවන්ලු මම රහත් උනා කියලා. ඒ තරම්ම මේ උපේක්ෂාවේ තියෙන ගැඹුර රහතන් වහන්සේගේ හිතට ඉතාමත්ම සමීපයි කියනවා තා පොඩ්ඩකින් يعني ගෝත්‍ර භූ ඥානයේ ඉස්සලා එන ඒක විශාල ප්‍රදේශයක ඥානයක්. එතෙන් ගියාට පස්සේ මොනම දෙයකින්වත් සැලෙන්නේ නැහැ. මොනම දෙයක් ආවත් පැනලා බාර ගන්න යන්නෙත් නැහැ. මොනම දෙයක්වත් ආට ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ වට ඒ වගේ ගැම්මට නටලා යන්නයි. එන ගැම්මට නටලා යන්නයි මේක විතරයි කරන්නේ. එතකොට ඒකෙන් අපි කුප්පන්න බැරි ගතියක් එනවා. ඒක නිකන් රහත් හිතක් වගේ කියලා කියනවා. ඒ නිසා මේකට නිදර්ශන බාහිර ලෝකේ හරියට පෙන්නනවා. නමුත් ඒ කොයි එක කරුවත් Tamanට අභියෝගේ එනකොට ඒකම නිදර්ශනයකට වැඩක් නැහැ. ඒක මොනවාක්වත් වෙන්නේ කනවා. වැටෙනවා. පටලවා ගන්නවා. පැටලුනාට බය වෙන්න එපා. ඇටලිච්චාවයි මම හදා ගන්න ඕනේ මගේ මේක හදා ගන්න ඕනේ කියලා හැම වෙලාවෙදීම පූර්ණික මොනවට එල්ලෙන්නේ නැති ප්‍රතික්‍රියා නොකරන ඉවසීම එහෙම නැත්නම් getting a distance කියලා කියන එන දේ ඔන්නට වැඩි ඇලීටලි වාසය කරන්නේ නැතුව පොඩ්ඩක් distance එකක් තියාගෙන නිකන් සාමාන්‍ය ගැමි විපාරෙන් කියනවනම් අනුන්ගේ දෙයක් විදිහට බලන්නේ කියලා. සර්වචනාංශික වචනෙන් කියනවා පරතෝ සංකල්පයෙන් බලන්න කියලා. ශූන්‍ය වශයෙන් බලන්න කියනවා, තුච්ඡ වශයෙන් බලන්න කියනවා, රිත්ත වශයෙන් බලන්න කියනවා, අනත්ත වශයෙන් බලන්න කියනවා, පරතෝ වශයෙන් බලන්න කියනවා. මේ වෙන දේවල් වලට වග කියන්න යන්න එපා. දෙන දේ නිරීක්ෂණය කිරීම විතරයි මට තියෙන්නේ. ඒ මතින් අර කලින් කිව්වගේ මොඩියුල්ස් ගන්න යනවා නම් දැනගන්න ඕනේ ඕන නැති දෙයක්. මේවා නොයා යුතුයි කියලා හිතනවා ඒකත් නොකල යුත්තක්. එනවා එන දේට නටන්න කරලා යන එකයි කියන්නේ. ඒකට තමයි අපි උපේක්ෂා කියන්නේ. එතකොට අන්තිමට නැතිල නතර වෙනවා. අර සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අරින්න ඉස්සලා දවසේ නාටි කංගනායන නටන්න පටන් ගත්තා. නගන්න පටන් අරපස්සේ උද්දාස කුමාර පිටිය පැත්තට හැරුණා. කාට පෙන්නද නටන? ඉතින් මේ ගෑනුන්ට ගෑනුන් නටලා වැඩක් නැහැ නේ. ඒ ටික බෑම බිම දාලා සංගීත භාණ්ඩයක් දාලා පුදිය ගත්තා. ඒකෙන් සමහරක් හෙළුවෙන් සමහරු කට ඇරගෙන කෙන පිළිවෙලාගෙන අනිපත ඇහලා බලනකොට අන්න නියම නාටකම දැන් පේනවා. ඉතින් ගීකේ කතලියා. බැල බල බල හිටියනම් ඕගොල්ලෝ රෑ 12 වෙනකොට නටනවා. අනිත් පැත්ත හැරිච්ච ගම නැකිලි කරා. ඔයා ඔය ප්‍රේක්ෂකයාට නැටින්න දෙල්ලම තියෙන. ප්‍රේක්ෂකයා අපිට ගෑවේ නැත්නම් නටලා ඉවරයි. ඒ නිසා අපි හිතන්නේ නටන කට්ටියගේ දක්ෂකම කියලා. දැන් මම උනත් බණක් කියනවා ධර්ම සාකච්ඡා කරනයි තීරුම් ගත්තොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒක තීරුම් ගත්තේ නැත්නම් මම මට ඉතින් නිකන් හුඟන් ඇරියා වගේ ගන්න දෙයක් නැහැ. තනියෙන් අපුඩි ගන්න බෑ. ඒ නිසා දෙපැත්තම තියෙන නිසා අපි මේ එන දේවල් වලට ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි අපි වලට පණ දෙන්නේ. ප්‍රතික්‍රියා නොකරපු ගමන් පුදුම විදියට මිලාන වෙලා යනවා. පුදුම විදියට ඒක මේ හේබානවා. වීල් කියලා යනවා. ඒක නිසා ඇත්තට අන්ධෙක් වගේ ඉඳී කියනවා. ඊටපස්සේ පුදුමාකාර රිමෝට් කන්ට්‍රෝල් එකක් කියන්නේ ඕනෙම ෆිනොමිනා එකක්. ඕනෙම සංසිද්ධියක මේවා නටවලා ගන්න අපිමයි. උනන්දු කරවන්නේ අපි මේ අප්පුඩි ගහින්මයි. අපි පොඩ්ඩක් අනිත් පැත්තට හරනොත් මොනම දෙයකවත් මොනම දෙයකටවත් ඉස්සරහට යන්න ගැම්ම නැති වෙනවා. ඒ නිසා මේ ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි අන්තිම මේ අප්‍රමාදී වැඩි. නැත්නම් ඩෙලිජන්ස් කියලා කියන්නේ, විජිලන්ස් කියලා කියන්නේ, මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ ෆුල්ලි ඇලර්ට්. ඒක කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. එච්චර ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන දක්ෂම උපක්‍රමේ ඔය කොයි දේ ආවත් මොනම දෙයකටවත් මොන විදිහකට කොමිට් වෙන්න එපා. හරි කියන්නත් එපා නරකයි කියන්නත් එපා වරෙන් කියන්නත් එපා ඵලෙන් කියන්නත් එපා එන්නේ ඒකට නටන්නරේ එතකොට ඔය කොගම බල බින්දලා යනවා ඒක නිසා මේ වීර්ය සමාධිය දෙකේ සෙල්ලම් ඉතින් ගාම සද්ධාවේ ප්‍රඥා දෙකේ වේ සෙල්ලම් මුලදි මුලදි හරිම වෙහෙස කරයි ඒකත් කිය නිකන් මේ දෙපැත්තෙන් ඇවිල්ලා කරදර කරනවා වගේ බාධා කරනවා ඉස්සරහට යනකොට ඉවර වෙන්නේ නැහැ නමුත් මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා නතර නැතිලක් නටා ගන්න කියලා තමයි කරබන කරපණ හිතේ කියලා කියන්නේ තරහ වෙලාවක් අතර එහෙම නෙවෙයි. ඇස් තිබුණාට අන්ධෙක් වගේ ඔහි ඉන්නවා. කන් තිබුණාට බීරෙක් වගේ ඉඳි ගියාම අන්තිමට ඉවර වෙන්නේ අන්තිම මේ ලෝක වශයෙන් ගන්න තියෙන ලෞකික ඥාන අන්තිම තමයි උපේක්ෂාව. නිසා උපේක්ෂාවට යන්න පුළුවන් නම් කොටිම කියනවා මුලේ ඉඳලම මේකේ වටිනම දේ උපේක්ෂාවයි කියන එක දන්නවනම් කවුරු කොහොම නැටුවක්වත් අපි ඒ අනුව නැට වෙන්නේ නැහැ. අපි නැට වෙන්නේ අපි ඒකට දක්වන ප්‍රතික්‍රියාව මනෝ තමයි. ඒකේ ප්‍රශ්න දෙවෙනි කොටස එම රිට්‍රීට් එකේදී පරයන්කේදී උදේවරුේ ආනාපානසති භාවනාවට ප්‍රිය කරයි. දහවල් වරුව වන විට එපා වන ගතියක් ඒ හවස් වන විට නැවත ප්‍රියභාවයක් වේ. මෙය ඉන්ද්‍රිය ධර්මවල වෙනස් වීමක් නිසා මේවා කියන්නේ ඍතු වෙනස්කම් කියලා. ඒ ඍතු වෙනස්කම අනුව අපේ ඇතුළත ප්‍රතික්‍රියා වෙනස් වෙනවා. අපේ හිත පුහුණු නැති තාක්කයි. නමුත් මුලින් මුලින් මුලින් මුලින් අපි මෙවුවා ගාප් ඩීටේල් හොයන්න නැතුව සති සමාධි වඩන නිසා ඒ හරියන පරියන්ක කියලා කියනවා දැන් මේ මේ ප්‍රකාශන හැට උදේවරුවේ කියනවනම් ඒ උදේවරුවේ පරියන්කේට හොඳට වෙලා ඇතුව වාඩි වෙලා සක්මන් කරලා මුල් ටික හොඳට මෙනෙහි කරලා පුළුවන් තරම් ගැඹුරකට යන්න කියනවා මේ මෙතෙක් වෙච්ච අත්දැකීම් ටිකින් වැඩි ටික මග අරලා ඊට පස්සේ ඒක සම්පූර්ණ ජවනිකා ඉවර වෙනකම්ම යන්න දෙන්න කියලා කියනවා එතකොට ඒ වැඩිම මේ ආනිසංස ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ දවල් හොඳ නැහැ කියලා නොකර ඉනවයි කියලා. දවල් ඒක දැනගත්තාම සක්මනට වැඩිපුර වෙලා දාන්න කියනවා. මේ ওই කඩේතුපත් ආවොහම ඉඳගෙන ඉන්න බැරි කමයි තියෙන්නේ. නමුත් මේ සක්මන ලේසි. සක්මන් කරලා ඉගෙන සක්ම ටිකක් වැඩි කරලා පරියන්ක අඩු කරුවක් කමන්නේ. ඊට පස්සේ ආය හැන්දාවට හොඳ වෙනවනේ. ඒකට සූදානම් වෙන්න කියනවා. ඒකදී සර්වඥාන්සේගේ වෙන ප්‍රශ්නයක් අහපු වෙලාවකදී කොහොඳ උත්තරයක් තියෙනවා. සර්වඥයන්සේ මතක් කරනවා ගොවියෙකුට කුඹුරු තුනක් තියෙනවා. ඒ කුඹුරු තුන එකක් ඊටාම සස්තිකයි. හොඳම ගඟක් අයිනේ තියෙන හොඳට රොන් මඩ ගහලා තියෙනවා. වතුරක් තියෙනවා. දෙක වැස්සොත් හරි වැස්සොත් පොළව සරුයි. හැබැයි වැස්ස නැත්තම් විශ්වාස කරන්න. අර ගඟක් අයිනේ වගේ නෙවෙයි. තුන්වෙනි ඊදම පොළව සරු නෑ. ඒ පැත්තට වැස්සක් නෑ. අන්න වගේ කුඹුරු තුනක් තියෙනවා නම් ඒ ගොවියා වැඩියෙන් ඉස්සල්ලාම වැඩ කරන්නේ කුඹුර පටන් ගන්න කොයි කුඹුරෙන්ද කියලා. ඉතින් ඒකට ඒක සාමාන්‍ය ස්වරූපේ තමයි හරියටම හරියන එක තමයි ඉස්සල්ලාම වපුරගන්නේ. මොකද ඒක ෂුවර්. ඊට පස්සේ සලසුම් කළ වෙලා තිබුණොත් දෙවෙනි කුඹුර කරගන්නවා. ඊට පස්සේ හොඳට වේග තිබුණොත් තුන්වෙනි එක කරනවා. ඔකේ කම්මෝගෝ චිකාගෝ කියලා. එනවා නම් වරේ නැත්තම් ඵලයක් කියලා. නමුත් අවධානය දෙන්න ඕනේ පළවෙනි කුඹරට. ඒ වගේ යෝගාවචරයගේ දැන් මේ අදහස මගේ ජීවිතේ කොහොමද අනව පන්දිතරාමේ ඉන්න කාලේ මට හොඳටම භාවනා හරියන්නේ උදේ බින්ද පාතේ කරලා ඇවිල්ලා දවල් දාන යන්න ඉස්සලා. එතන තියෙනවා 8 විතර වාඩි වෙච්චාම 10 විතර වෙනවා. ඒක මොනවාක්වත් නෑ නිකන් චීස් කැල්ලක් වගේ. ඇසුර බහින එක විතරයි දෙන්නේ සම්පූර්ණ පෑදක ඉන්න පුළුවන්. දාන ගෙඩිය ගහන නිසා නැගිටිනවා ඉසක නැගිටින්න ඕනේ. නමුත් නිසන් වලට ගියාම හැමදාම උදේ 4 මාට වැඩ පටන් ගත්තාම 11 වෙනකන් කිසිම වැඩකට මට වෙලාවක් නැහැ. කමඨාන් සුද්ධ කරනවා, බණ කියනවා, භාවනා කරන්න වෙලා. ඒ කියන්නේ ඒ වෙලාව හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කරගෙන කරගෙන යනකොට හැන්දෑ 4 පරියන්කයක් තියෙනවා. ඒකට හරියනවා. ඒ පැටර්න් එක දැන් මේ ඇවිදිනකොට කිස්කරුවාට පස්සේ උදේ 6ට එක හරියන්න පටන් අරගත්තා. 8ට එක හරියනවා. ඒක අර ඉස්ලාම තිබුණ කාලෙක දාන්න නෙමෙයි. ඉස්ලාම තිබුණේ පණ්ඩිතාරාමේ ඉන්නකොට මට උදේ දාන්නේ සවල් දාන්නේ අතර. මුදවට හරියනවා. ඉතින් ඒක නිසා අපි මේ පරිසරය අපි වෙනස් වෙනකොට ඉස්තුකුණ ඇවිදිනකොට හොඳ මේක තෝරගන්න. තෝරගන්න ඒකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා ඊට වැඩිය ටිකක් ඉස්සරහට යනකොට වක් බලා ගන්න. ඒකෙන් අදහස් කරන්නේ අනික් පරියන්ක විසි කරනවායි කියලා. අනික් වෙලාවට පුළුවන් තරම් සතියෙන් ඉඳගෙන පරියන්කෙන් ගන්න සක්මණේ හරි ගත කරනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අර හොඳම කුමර වැඩ කරලා වැඩි අස්සන්නක් ලබන ගොවියෙක් වගේ කටයුතු කරන්න. එහෙම නැතුව මේ මේ පරියන්කෙම හොඳ විය යුතුයි කියලා ආධුනිකයාට සැලසුම් කරන්න ශක්තියක් නැහැ. එයා මේ විචල්්‍ය සාධක අනුව වැඩිම ලාභය ලබා ගන්න කටයුතු කරන මිසක් පරිසරයේ හෝ ඍතු ගුණ වෙනස් කරන්න අපිට බෑ. ගරුතර ස්වාමින් වහන්සේ සම්පස්සන ඥානයන් කවරේද විපස්සනා භාවනා මාර්ගයේදී ඇති ඇතිවන්නක්ද කිනම් අවස්ථාවකදී ඇතිවි. ඒක සම්මසන කියන වචනේ ඇතිෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න වූ ධර්මයන්ගේ අනාත්‍ය දුක්ඛ අනාත්ම ඉස්සල්ලාම වැටෙන අවස්ථාව බොහොම ගොරෝසුවට ලාවට මේ වර්තමානයේ මම මේ බලන ඉන්න ආස්වාස ප්‍රසවාසය ඇතුළතත් චංචල කම්පන ටිකක් තමයි තියෙන්නේ. ආස්වාසෙත් තියෙන චංචල කම්පන ප්‍රස්වාසෙත් තියෙන චංචල කම්පන ආස්වාද ප්‍රස්වාස දෙක මාරු වෙන තැන උලංගන දිනුවක් නැත්නම් එතනත් චංචල කම්පන සද්දයක් ආවත් ඒකත් චංචලයක් කම්පනයක් වේදනාවක් ආවත් ඒ චංචලයක් කම්පනයක් හිතවිල්ලක් ආවත් චංචලයක් කම්පනයක් කියලා හැමදේම වර්තමාන වශයෙන් හොඳට හිතේ දාලා බැලුවොත් කොයි දේ තුලක් තියෙන්නේ මේ එක දිගට යන චංචල කම්පන ටිකක් කියලා තේරෙනවා ඊට පස්සේ අන්වේ ඥාන වැඩ කරලා කියනවා ඉතින් මේ වෙලාවේ සතියෙන් සමාධියෙන් මේක දැක්ක නිසා මේ වෙලාවේ චංචල කම්පන වගේ පෙනුනට මේක සතිපට්ඨානය අහන්න ඉස්සර සංසාරේ ගමන් කරපු කාලෙත් මේකම වෙන්න ඇති නේද උනේ බැලුවේ නැති වුණා. කියන්නේ නැත්තේ මේක නේද කියලා ඒක මේකට දැනට මෙහෙමනම් ඒක මෙහෙම එදත් වෙන්න ඇති. නැහ ඉස්සරහටත් අපි මේ ඕනෑමට වැඩි තටමහගෙන අර කහඹ කරගෙන මේක හම්බ කරන කොණ්ඩ ගියත් ඔච්චරම තමයි. ඉතින් මොකටද ඉතින් ඕක කොහොමද හම්බ වෙලා නම් තටමන්නේ මොකටද කියලා අතීත අනාගත වශයෙන් සංසන්දනය වෙනවා. ඒ වගේම Taman ඉස්සරහින් ඉන්න කෙනාට නිින්ද ගිහිලායි කියලා හිතනවා. එහෙම නැත්නම් එයාට භාවනා කරගෙන බල දඟලන. ඒත් දන්නවා මෙයාට සති සමාධිය આવොත් එයාගේ තුලක් තියෙන සංචල කම්පණයම තමයි. මේ වෙලාවේ එයාට පේන්නේ බෑ මොකද එයාට සති සමාධිය කලස් වෙලා නැහැ. ඉතින් අපි තුමු මුස්ලිම් මිනිසෙක් ඉන්නයි කියලා එයා මිත්‍යා දෘෂ්ටික භාවනා කරන්නේ නැහැ. මොකද එයා තුලත් තියෙන මේකයි කියලා අජත්ත බහිද්ද සංසන්දනයක් වෙනවා. ඒකට අතීතනාගත වශයෙන් ඕනෙම දෙයක තියෙන්නේ. චංචල කම්පනකම නැත්තම් වෙනස් වෙන සුළුකම එහෙම නැත්තම් අනිශ්චිත භාවය. අනාගත වාක්‍යයක් කියාගන්න බැරිකම කියන එක ඉස්සල්ලාම කියන්නේ ලොකු ගැඹුරකට සියල්ල සම්පූර්ණ සම්පූර්ණ එක නෙමෙයි. ඉස්සල්ලාම තාර පේනාකාර සම්පස්නය. මේකට කියන්නේ කාංකා විතරන විසුද්ධි කියලා. මේ ඉති කොටසක් ස්ථිර ඇති කොටසක් අනිස්ථිර ඇති කියලා අපි සාමාන්‍යයෙන් හිතේ. ඉතින් කොටසක් සුබ ඇති කොටසක් අසුබ ඇති කොටසක් දුක් ඇති කොටසක් සුඛ ඇති කොටසක් ආත්ම ඇති කොටසක් අනාත්ම ඇති කියලා වගේ හිතාගෙනයි අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැති කිරුවට කමන්නේ මට ඔය කාටවත් අහු නැතුනට මට අහු වෙන මේකේ නිත්‍යක් සුඛයක් සුභයක් තියෙනවා කියන තමයි අපි ප්‍රයිවට් එජෙන්ඩා එකක් තියෙන වැඩ කරන්නේ. සම්මසන යාන්ත යනකොට ඒක තේරෙනවා. එහෙම සැක සංකා කරන දෙයක් නැහැ. හොදලා ගන්න දෙයක් නෙකේ නැහැ. අර අම්පිරි රාහුල අම්දෝ කියපු උදාහරණ තමයි කියන්න වෙන්නේ. මේක නිකම් නිකම් බලු බෙට්ටක් විතරමයි. ඕකේ හැම මැද හොඳයි වටේ හොඳ නැහැ කියන්නේ මුල හොඳයි අග හොඳ නැහැ කියන දෙයක් නැහැ. හොදලා ගත්තත් ඕක ඕකම තමයි. ඒක ඉස්සෙල්ලාම ලාවට තේරෙන තැන තමයි සම්මසන ඥාන. එතන තමයි ඔය සම්මියක් දෘෂ්ටිය හොඳට චෙක් වෙන තැන. මේක එනකොට මේක අකමැතිනම් පිළිගන්න අකමැතිනම් එයාට ආපහු යනවා. දැන් මේකෙන් වෙන්න තියෙන්නේ මේ බලාපොරොත්තු සුන්වීමක්, නාස්තියක්, එහෙම නැත්නම් මේ පචවීමක්, විනාශයක්, නැස්චාර්ත්‍යයක්. ඉතින් ඒක යම් කිසි කෙනෙක්ගේ අස්ත්‍යාර්ථයේ තියෙනවා නම් ආස්තික දිට්ඨියේ තියෙනවා නම් මේකට යනකොට නිකන් අකමැති ගතියක් නුහුරු ගතියක් එන්න පටන් ගන්නවා. නමුත් හොඳ සම්‍යක් දෘෂ්ටියක් නැත්නම් විපස්සනා පිළිබඳ අර්ථකථනයක් තියෙන කෙනෙකුට නම් තේරෙන්න පටන් ගන්නවා මේක ආවේ සතියෙන් සමාධියෙන්. අකමැති වුණත් දරා ගන්න බැරි වුණත් ඒක සතියෙන් සමාධියෙන් මේ දෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතනින් තමයි යාට විපස්සනාට යන්න ලයිසන් එක හම්බෙන්නේ. එතෙන් තමයි ලයිසන් එක පාස් වෙන්න කරන්නේ. නිසා පළවෙනියෙන්ම සම්මසන ඥාන එනකොට ඒකට කියන්නේ සැක සංකා දුරු කරලා දැනගන්න මේක තමයි බුද්ධ ධර්මයෙන් වහන්සේලා අවබෝධ කරේ. මේකට තමයි අපි යන්න හදන්නේ මේ ඉස්සල්ලාමේකේ නිකන් මේ පික්චර් එක පෙන්වන්න ඉස්සල්ලා පික්චර් එක පෙන්වලා ඉගාඩන පික්චර් එකේ ටේලර්ස් පෙන්වනවා කියලා එකක් කරන්නේ. ඒකට එන්න තියෙන එකේ කැලි පෙන්වන්නේ. ආන්නේ වගේ ටේලර්ස් පෙන්වන්න පටන් ගන්නවා. ඉස්සරහට පෙන්වන්නේ මේ පික්චර් එක තමයි කැමැතිද ටිකට් එකක් දීලා යන්න. මේ පික්චර් එක ඉවරනකොට අරක පෙන්වනවා. ආන්නේ වගේ ටේලර්ස් පෙන්වන වෙලාව තමයි ඔය සම්මසරණාමික. ඒක සාමාන්‍ය අන්වේඥානයක් වැඩ කරනවා. ප්‍රත්‍යක්ෂිකුත් තියෙනවා. හැබැයි අන්තිම අංශුවට එනකම් විනිවිදලා නැහැ. සමස්තයක් වශයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම බව අචීතනාගත වශයෙන් සංසන්දනාත්මකව අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන න්‍යාය අනුව තේරීමක් සිද්ධ වෙනවා. නිසා මේක විසුද්ධි වල සඳහන් කරන්නේ කාංකා විතරන විසුද්ධි. මම මේ යන පාර වැරදින දෙයක් නෙවෙයි. කියලා සැක නැතුව නිසක භාවයක් ඉස්සල්ලාම තමා වශයෙන් සිද්ධි වෙන වෙලාව තමයි සම්මසනයේදී සිද්ධ වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ හේතුව විමුක්ති සහ ප්‍රඥා විමුක්තියන් මාර්ග දෙකෙන් විමුක්ති සිය ලබා ගැනීමද එම වචන දෙකේ අදහස පැහැදිලි කර දෙනු මැනවි. ඒක මේ සූත්‍ර පිටකයේදී සර්වඥයන් සඳහන් කළා තියෙන්නේ එක එකනාගේ මේ ගෙනාවු සද්ධා මේ කියන්නේ සමත පූර්වංග ක්‍රමේ යනගෙනාද විපස්සනා පූර්වංගමව යන කෙනාද කියන මූලික ලක්ෂණයි තියෙන්නේ සමත පූර්වංගම යන කෙනාට ලැබෙන විමුක්තිය කියන්නේ චේතෝ විමුක්තිය කියලා. එයා මේ සමාධිය ප්‍රකට කර ගැනීමෙන් කරගන්න විමුක්තියක්. අඥා විමුක්ති කියලා කියන්නේ විමසුන් නුවණ ප්‍රකට කර ගැනීම කරන විමුක්තියක්. දෙකම විමුක්තිය එකමයි. අර ගියේ පාරේ හැටි කියන්නේ සිරිපාදයට යනකොට නල්ලසන්නිය පැත්තෙන් ආවේ රත්නපුර පැත්තෙන් ආවේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. උඩට ගියාට පස්සේ අහනනේ ආවේ කුරුවිට පාරෙන් ආවේ. එහෙම නැත්නම් එච්චරයි වෙන තියෙන්නේ. සිරිපාදේ නම් සිරිපාදේම තමයි. එනකොට නම් පේන්නේ මේක උතුර නැගෙන හිඳලා උතුරට යනවා වගේ. අරක පේන්නේ උතුර නැගෙන හිට යනවා වගේ තමයි පේන්නේ. උඩට ගියාට පස්සේ දෙකේ වෙනසක් නැහැ. දෙකම තියෙන කන්ද නැගිට තමයි. එනිසා මේ විමුක්ති ක්‍රම දෙකක් සඳහන් කරනවා සමත සමතය ප්‍රකට උපනිෂේ සම්පත්‍යයට අත්තන තියෙන විමුක්තිය කියන්නේ මේ චේතෝ විමුක්ති විදර්ශනා අමුල් කරගත්ත විමසුන් නොවන මුල් කරගත් එක්කනට හම්බෙන විමුක්තිය කියන්නේ පඤ්ඤා විමුක්තිය කියලා. ඒක එක්කනගේ මේ අර කියන හොඳ ලස්සන වචනයක් පාවිච්චි ධාතු ගුණද එනේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම හැටියට පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්ම හැටියට ලැබෙන අර්ථකථනය හරි වෙනස්. මේ චේතෝමුක්තිය පැත්තෙන් ගිය එකන තමන්ට ලැබෙන අත්දැකීම තමන්ගේ ශීෂණය විස්තර කරන්නේ සමාධිය පැත්තෙන්. ප්‍රඥා විමුක්තිය ලැබෙපෙකන බාහිර විස්තර කරනට විස්තර කරන්නේ ප්‍රඥාව පැත්තෙන්. ඒ නිසා ඒක එක කරන ගුරුවරුන්ට මේ එහෙම ගුරුවරු දෙන්නේ හිටියොත් ඒ ශිෂ්‍යයන්ට උපදෙස් දෙන්නේ එක්කෙනෙක් සමාධිය පුරුදු කරගෙන යන ගමන කණිත කරන විපස්සනා මුල් කරගෙන යන ගමන මේ අවසානට ගිහිල්ලා බලනකොට දෙකේ වෙනසක් නැහැ. අවසාන ඵලයේ වශයෙන් වෙනසක් නැහැ. දරුතර ස්වාමින් වහන්සේ මා ඉදිරි නේවාසික භාවනා වැඩමුළුවටත් සහභාගී වීමට බලාපොරොත්තු වෙමි. එම නිසා සීල භාවනාවට උදව්වක් වීමට කුමන ආකාරයකින් සිල් රැකිය යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. මම පන්සිල් රකින්න කෙනෙකු වන අතර මේ දිනවල අටසිල් සමාදන් වෙමි. මෙම සීලය සීල බලයක් වීමට කෙසේ පිළිපැදිය යුතුද? සීල බලයක් කියන එකක් නෑ. මොකද පංචේන්ද්‍රිය ධර්ම වල තියෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. නමුත් ඔය පන්දිසාරාමේ ලෝගෝ එකේ පෙති පහක් තියෙන මලක් දාලා මැද රවුමක් දාලා ඒකේ සීලය කියලා දාලා තිනවා මේ ඉන්දියා ධර්ම වලට නැතුව බැරි දෙයක් නමුත් ඉන්ද්‍රිය ධර්ම පහට සීලයි අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලයක් අඩන්න බෑ නේ. ඉන්ද්‍රිය ධර්ම වඩන්න බෑ සීල පදනම නැතුව. ඒ නමුත් සීල වැදගත් වෙනවා. ඉතින් මෙතනදී තියෙන්නේ නොකල යුතු දෑ නොකර සිටීම තමයි අපි සාමාන්‍යයෙන් විපස්සනා පැත්තෙන් සීලය කියලා කියන්නේ. එතකොට අපිට හැම වෙලාවෙම අවදියෙන් ගත කරන්න වෙනවා. යමක් ආවොහම ඒක මුලමඳාක බලන්න. විපස්සනාවෙත් ඒක අර්ථකථනයක් තමයි ඕනම දෙයක් ආවොහම එන දේවල් හෝ එන දේවල් වෙනස් කිරීම හෝ බලාපොරොත්තු වීම කරන්න එපා. පැමිණිච්ච ඕන දෙයක් මෙන්න මේක මුල මෙහෙම ඇද මේ අග. ඉතින් එහෙම කියලාට මුලැමැදාගේ සාවධාන බලන්න හිටියොත් ඒකේ ආස්වාද ආදීනව දෙක. මේකෙන් මට ලැබුණේ හොඳ ප්‍රතිඵලයක්ද ආස්වාද ලැබියගේ ප්‍රතිඵලයක්ද එහෙනම් දුක්ඛ ආදීනව සහිත ප්‍රතිඵලයක්ද කියලා පේනවා. එහෙම ආදීනව ප්‍රතිඵලයක් දක්ුණා නම් ලැබුණා නම් ඉතින් අපිට ඊගාව දවසේ මේ සිද්ධිය වෙනකොට බලන්න පුළුවන් මේ ආධිනවය ආවේ මෙන්න මේකට මේ විදිහට කටයුතු කරපු නිසායි කියලා Tamangen විරමණය නොකර සිටීමේ ආරස්සා වෙන්න පුළුවන් ක්‍රමයේ නිතරම සැලකිලිමත් වෙන්න. ඒ නිසා සීලයෙන් කරන්නේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීමේ සීලය. නොකර සිටීමේ ශික්ෂාව ඒක බලපාන්නේ කෙලින්ම කායික වාචසික දෙකට පමණයි. මානසික මට්ටමක් නැහැ. නමුත් දැන් සංඝයාට කියනවා සිල්පද භික්ෂුන් වහන්සේලාට ඉතින් අපි සතෙක් මරන මැරුවද වැඩ කරනකට මැරුණද මැරුවද මැරුණද කියන එක අපි දැන් ගියක් අතු ගාගෙන යනවා අතු ගාන අතු ගාන ඉල්ල කුණුටි කෙලියට දානකොට අපිට පේන තියෙනවා මැරිච්ච මකුළු එළිය තුනක් ඒකට සැකයක් පහළ වෙනවා මේ මම කොස්ස වේගයේ මැර කරන්න ගිහිල්ලා පුටුවක් අසින්න මාතින් මැරිච්ච එකක්ද නැත්තම් කලින් මැරිච්ච මකුලෙක් විකුණක් නැදෙන් ආවද කියලා ඉතින් ඒක දිහා බලලා ඔය සීලය පිළිබඳ ફોકස් කරන කෙනෙක් හරියට ඉතින් පහල කරගන්නවා මම අතින් මේ සතා මැරුණද මැරුවද මැරුණද කියලා. එහෙම නැතුව දැන් කාටද මොනවාට වචනයක් කියනකොට ඒ පුදුලට වැරදිලා වැටේනවා. වැටුණාට පස්සේ මේක එක්ක බොරුවක් වශයෙන් හෝ කේලමක් වශයෙන් ගියාට පස්සේ ආයෙසකයක් මතුවෙනවා. අයියෝ මම දැන් මේ දුස්චරිතයක් කරගත්තා කියලා. ඉතින් අන්නේ වගේ කාය වචීතට මත්තමක් තමයි සීල කියන්නේ. නමුත් විනිශ්චයට යනකොට අනිවාර්යයෙන්ම චේතනාවයි වගේ කියන්නේ. එතෙන්දි බොහෝම සියුම්ව බලන්න ඕනේ. ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න ඕනේ. මේකේ චේතනාවක් තිබුණා. මම මේ ගේ අතු ගන්න ගියා මිසක්කා සතුන් මැරීමේ චේතනාවක් මට තිබුණා නෑ. ගේ අතු ගන්න එක මගේ යුතුයකම මම ඒක කරන්න ඕනේ වත. එහම හිතත් කරනවා. ඉතින් ඒ නිසා මේ සතෙක් මරන චේතනාව තිබුණ නැත්නම් සමහර විටක ඇත්තටම කොස්ස සැරට වැදිලා මේක මැරෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් කලින් මැරිච්ච කුණක්ද දන්නේත් නැහැ. ඉතින් ඒක මට කොහොමද කියන්න බෑ මම ඒකත් කොහොමද කිතු ගන්න ඕන. ඒකම කවුරු හරි ප්‍රශ්නයක් අහපම උත්තර දෙන්න ඕනේ. ඉතින් දුන්න ප්‍රති එමස වරදොල වටහා ගත්තොත් මට මේ මාසෙට බොරු කියන්න ඕනකම තිබුණද? ඒ නැත්නම් එයාට දෙන්නේ ගැටීමේ මේ මේ කේලම් කිරීමේ චේතනාවක් තමයි තිබුණද කියන එක සතියෙන් නැතුව කාටවත් අල්ලන්න බෑ. ඊට පස්සේ අපි කියමු මම යනවා මට වැඩි වැඩි මහා ස්වාමීන් වහන්සේ නමකට කියලා දෙනවා සංස මෙන්න මේ වැරද්දක් වුණා මට මේක අධිකරණ විනිශ්චය කරලා දෙන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කෙලින්ම සුද්ධ කරනවා. කීයට තුනේ කවදද උනේ මොකක්ද වැරද්ද ප්‍රාණඝාතයක්ද වරකමක්ද කාමීච්ඡාචාරයක්ද වචන දෝෂයක්ද කොහොමද කොහොමද අදෝ කරලා චෙක් කළාම කරනකොට උඹේ චේතනාව මොකක්ද? ආන්න එතනයි එතකොට ප්‍රඥාවයි සීලේ නගා හිටවීමට අවසාන විනිශ්චය දෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවට යනවා කියලා කියන්නේ අර මුලින් නොසලකපු චේතනාව තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා හොඳ ප්‍රඥාවකින් නැති කෙනාට සිල්වන්ත ඉඳගෙන දුසිල්ලක් කියන ආත්ම චෝදනාව එන්නේ ඉතිතියි. දුසිල්වත් ඉඳගෙන මම සිල්වත්යි කියලා මාන්නයක් ඉතිතියි. ඒක භාවනාවේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා හිතා ගන්න ඕනේ මයි ළඟ තියෙන සීල වැඩියට යන්තම් ඇති වුණාට අංග සම්පූර්ණ සීලයක් නෑ. අංග සම්පූර්ණ වෙන්නේ සෝවාන් වෙනකොටයි. ඒ නිසා මම හැමදාම සීලය පිළිබඳව විවේචනාත්මකව. ඒක ප්‍රකට අවදි භාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඒක නිසා කියන්නේ මේ සීලයේ බලයක් වඩපත් වීම කියලා නෙමෙයි කියන්නේ ඒකට සීලයේ අදි සීලයක් වඩපත් කිරීම කියලා. පංචිලුත් ඇති. පංචිල්ම තමයි අට සිල් වෙන්නේ පංචිල්ම තමයි නව සිල් වෙන්නේ පංචිල්ම තමයි දස සිල් වෙන්නේ පංචිල්ම තමයි සාමනීර දස සිල් වෙන්නේ පංචිල්ම තමයි උපසම්පදා සිල් වෙන්නේ ඒකම අතුලිට විහිදී යෑම විතරයි ඔකේ සිද්ධ වෙලා. ඒ නිසා ඒ ටික තේරුම් අරගෙන සිල්පදයට පංචිල් වලට යනකොට ඒක ආජීවත්වමක සීලය වෙනකොට ඉස්සර තිබුණයි කියන ක්‍රමය කියන්නේ මම සතුන් නොමරන්නෙමි නොමරවන්නෙමි මැරවූ දෙයින් ජීවත් නොවන්නෙමි කියනකලු ඉස්සර තිබිලා කියන ක්‍රමය. මම හොරකම් නොකරන්නෙමි නොකරවන්නෙමි සොරකම් කළ දෙයින් ජීවත් වන්නේ. තම කාමීච්ඡාචාරය නොහැසිරෙන්නේ නෙමෙයි කෙනෙකු නොහසුරුවන්නේ නෙමෙයි හසුරුවන ලද්දෙන් ජීවත් වන්නේ මම බොරු නොකියන්නේ නෙමෙයි නොකියවන්නේ නෙමෙයි බොරු කියලා ලැබුණ දෙයින් ජීවත් වන්නේ මම මත්පැන් පානය නොකරන්නේ නෙමෙයි නොකරවන්නේ නෙමෙයි මත්පැන් ව්‍යාපාරවල ලැබෙන මුදලින් ජීවත් වන්නේ නෙමෙයි කියලා එතකොට ආජීවය අහුවෙනවා ඒ නිසා සීලයට යනකොට කාය වාග් ద్వාර දෙක පිළිබඳ කටයුතු කරත් සීල අදි සීලයක් බවට පත් වෙනකොට අවසාන විනිශ්චය තියෙන චේතනාව. මොකද චේතනාව Taman සතියෙන් හිටියේ නැත්තම් කවදාකවත් උඩ සපේලා උත්තරයක් දී ගන්න බැරි වෙනවා. චේතනාව ඒ වෙලාවේදී අසතියෙන් විසමයි තේරෙකින් කෙරුවා නම් අපිට වග කියමින් කියන්න බෑ. ඒ නිසා සීලය ප්‍රඥාවයි දෙක විශේෂයෙන්ම ඔය සෝන දණ්ඩ සූත්‍රයේදී ඒකේ සෝනදන්න සූත්‍රයේ කතාවට අහුම්කම් දෙනකොට හිතා හිතවදිනවා මේ කියන මාතෘකාවට සෝනදන්න කියලා කියන්නේ හොඳම බමුණු ධර්ම පිළිබඳව උගක් ගෞරවයේ හොඳට බමුණු ධර්ම රකින්න බමුණේ සර්වඥාන්ත පිළිබඳ ප්‍රසාද හැඟීමක් තියෙනවා ඒ නිසා එයා මේ අනිකුත් බමුණු ගෝලයන් සහචරණෙක් කරනවා සර්වඥාන්තය දකින්න දැන් කරලා සර්වඥාන්තය බොහොම සතුරු සාමීචිව බාරගන්න බාරන් කතා කරන ඉන්න ගමන් අහනවා බමුණෙක් වීමට තිබිය යුතු අත්‍යන්තයෙන් සිබිය යුතු නැත්නම් ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් මොනවාද කියලා. අදුම ලකුණු. එතන පහක් අත්‍යවශ්‍යයි කියලා. මොනවාද කියලා අපන් කියනවා අනිවාර්යෙන් අම්මයි තාත්තයි බමුණු කුලයේ වෙන්න ඕනේ හත්මුතු පරම්පරාවක් දිගට යනකම් සුජාත වෙන්න ඕනේ. ඒ කියන්නේ කලවම් වෙන්න බෑ. එම් බමුණු සුජාත උබතෝ ජාතෝ සුජාතෝ අම්මයි පරම්පරාව තාත්තයි පරම්පරාව ඔක්කොගෙම හොඳ කුලවන්ත වෙන්න ඕනේ. දෙක හොඳ පෙනුමක් තියෙන්න ඕන. පිරිසක් ඉදිරියට ගියාම කිසිම අංග විකල භාවයක් තියෙන්න බෑ. පුරුෂ ලක්ෂණ ඔක්කොම තියෙන්න ඕන. මේක බමුණේකට තිබෙච්ච ලකුණක්. තුන්වෙනි එක හොඳ ඥානයක් තියෙනවා. යමක් කියලා දෙනකොට තේරුම් ගන්න. හතර බමුණ ත්‍රිවේදී හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ව්‍යංජන අනු විදිහට දැනගන්න ඕනේ. පස්වෙනි සුචරිත වෙන්න ඕනේ. එයාට හොඳ චර්චයක් තියෙනවා. අසිල්වන්ත වෙන්න ඕනේ. මේ බුදුදහස කියනවා. ඒක මම එහෙම පිළිගන්නවා. ඒ පහම බොහොම ඕනෙම කෙනෙක් මේ පහ තියෙනවනේ නරකට හිතින්නේ නිසා ඒක හරි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මම මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔය පහෙන් දැන් ඔබතුමා කියන්නේ මේ පහ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනයි කියලානේ. බමුණු ධර්ම මේකේ එකක් නැති වුණත් ඒත් කමක් නැහැ කියනවනම් කොයි ලකුණද පාවා දෙන්න කැමති කියලා. කොයි ලකුණ නැති වුණත් ඉතුරු හතර තියෙනවනම් ෂුවර් කියන්න පුළුවන් කොහොමද කියලා. එතකොට මේ බමුණා කියනවා මේ යහපත් පෞරුෂත්ව පෙනුමක් නැති වුණාට බුද්ධෝජාතෝ සුජාතෝන වෙන්න ඕන. ත්‍රිවේදේ නම් දැනගන්න ඕන. ඥානෙ නම් තියෙන්න ඕන, සීලෙ නම් තියෙන්න ඕන කියලා. ඒකට අයාගේ ගෝලෝ කියනවා එහෙම බෑ අපේ ගේ තියෙන විදිහට පෙනුමක් තියෙන්න ඕනයි කියලා. දැන් හවුතනට ආපු ප්‍රශ්නෙට නේ මම උත්තර දෙන්නේ. මේ හතර පහ හතරට කප්පාදු කරනවා කෝකද කපන්නේ. එයා කියනවා මේ යහපත් පෙනුම පෞරුෂත්වය. ඊට පස්සේ සරුවචනාංශ කියනවා මේ හතරෙන් තුනට බස්සන්නේ කිව්වොත් මොකද්ද කරන්නේ? ඒ මනුස්සයා ටිකක් අක්කමක් වෙනවා. මොකද එයාගේ පිළිස කැමති නෑ මේ බමුණු ධර්මයේ විවේචනයක. එයා කියනවා උබතෝ ජාතෝ සුජාතෝ උනාට කමක් නැහැ. ඒ කියන්නේ එයාට උඹේ කුල පාරිශුද්ධ නොවුනත් හැබැයි ත්‍රිවේදේ නම් දැනගත යුතුමයි. සීලයක් නම් තිබිය යුතුමයි. ඥානය නම් තිබිය යුතුමයි කියන්නේ. සර්වතන කියන මම අහපු ප්‍රශ්නෙට හරිම ලස්සනට දෙනවා නම් උත්තරයක්. ඔක තමයි අරසකාරී උත්තරය. ඔක හරි. ඒක මම මේ බෞද්ධ හින්දු නොවුනට බ්‍රාහ්මණ නොවුනට මම බොහොම අගය කරන බොහොම ඥානවන්තයි. එතන මේ තුන දෙකට කැපුවොත් මොකද කියන්නේ? එතකොට පිරිස කලබල කරනවා. පිරිස කියනවා මේ තාලෙට අපේ මේ වටිනා මේ බින්දින්න බැරි මේක බින්දලා බින්දිට ගිහිල්ලා සෝනදන්න බ්‍රාහ්මණයා පාවා දෙනවා කිය. මේ සෝනදන්න බ්‍රාහ්මණයා හිර වෙනවා ඉතින්දී. සර්වඥාන්සේ කියනවා ඔබ තර්ක ක්‍රමේ හරි. මම දෙන ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තරේ හරි. ඔක තමයි ලේසිම වේදෙන ක්‍රමය ඔච්චරයි. අඩුවෙන් වැඩි කරන ක්‍රමය. ඊට පස්සේ කියනවා මේ තුනෙන් දෙකක් කපනවා නම් මට කියන්න තියෙන්නේ ත්‍රිවේද නොදැනගත්තා. ඥානවන්ත වෙන්න ඕන සීලවන්ත වෙන්න. අර සේරම විරුද්ධ වෙනවා සෝන දන්න බ්‍රාහ්මණයත් එක්ක. අන්තිමට දැන් જાතියක් පාවා දුන්නා, වෙනමත් පාවා දුන්නා, ත්‍රිවේදයක් පාවා දුන්නා කියලා. සර්වඥයන් කියනවා මම මේක අන්තිම දැලි පිහින් කැපුවා වගේ කැපීමක් හිතලා මම බොහෝමත්ම ඥානවත් විදිහට තේරුම් ගන්නවා. එච්චර තමයි ඔයිට වැඩිය බේරුම උත්තරයක් නම මම ඇහුවෙත් ඔකටම තමයි කියලා මට පුළුවන් ද කියලා අහන ඔය දෙකෙන් කොහොමද කපන්න ඕනද කියලා අහන්න කියලා. ශ්‍රවණ දන්න භාවන කියන සීල නැත්තම් සමාධි ප්‍රත්‍යාව. ප්‍රඥාව නැත්තම් සීල නැහැ සාන්ද. ප්‍රඥාව තියෙන එක තමයි සීල තියෙන්නේ. සීල තියෙන කරා ප්‍රඥාව තියෙන මස නිකම් මට මැවිලා පේනවා මිනිහ ඔලෝ පොලේ වහගෙන ඔය දෙක නම් කපන්න බෑ සාන්ද. ඔය දෙක තමයි ලෝකේ අන්තිම අග්‍ර ධර්ම දෙක කියලා. සර්වඥසේ සාධු සාධු කියන. සර්වඥාන්සේ කියනවා සීල පඤ්ඤා භික්ඛවේ ලෝකී අක්කමක් අග්ගමක්ඛායති. ලෝකේ දෙන අග්‍රම ධර්ම දෙක සීලය ප්‍රඥාව. අපි මේ පැටලවගෙන මේ සමාධියක් ගාගෙන නටන්නේ මේ. සමාධියේ සීලයේ ඵලයක්. සමාධිය සීලේ තියෙන කෙනාට ඕන වෙලාවට ගන්න පුළුවන්. නමුත් සීල නැත්තම් පර්මනන්ට් ඩැමේජ් එකක් වෙනවා භාවනා කිරීමේ බහුවේ භාවේ නැති වෙනවා. ප්‍රඥාව නැත්තම් කලෙ මුනින්නමල වචරයක් කරුවා වගේ ඒක නිසා මෙන්න මේ දෙකේ අගයකම සීලය ප්‍රඥාවේ තියෙන සම්බන්ධතාවය ආතියෙන් තේරුම් අරගත්තට පස්සේ මේක තාඨමණ්ඩ දෙයක්වත් කාටවත් ගහවා දෙන්න දෙයක්වත් කාටවත් කියලා සිල් රැකවන්න දෙයක්වත් නැහැ. සිල් රැකන්න බැන්න ඥානෙ නැත්තම් කොහොමද සිල් කියන්නේ? අපි කියන්නේ හදනකොට දරුවන්ට අනුකම්පාවෙන් දරුවෝ සිල් රැකන්න හදනවා කියලා විතරවා කියන වගේ කිකි. සිල් රැකන්න පුළුවනේ. එහෙම බෑ. එයාට එයාට ඒක පිළිගන්න ඥානයක් තියෙනවා. ඥානය කියන මනුස්සයාට දැනගත්ත ගමන් සීලේ බුද්ධම සතුටක් ඇති වෙනවා. ඒ පැවිදිලා හිටියා ඕන නැහැ. එයාගේ තාත්තා ඉතාලි ජාතික ස්වීඩන් ජාතික. අයි ලස්සන යාමක එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. හැකියාවන් කියව ගන්න දෙයක් නෑ පුදුම එන්නමයි ලස්සනයි සිගුරට හොඳයි අපෝ ගියා කෙසේ නමුත් එයා කියනවා ඉතාලියේ ඒ ස්වීඩන් ඉතාලි ජාතික තාත්තා ඉතාලි ජාතික ඉතාලියේ තියෙනවලු කතෝලික ආගමේ ඉතාමත්ම පැරණි මොනාස්ටික්ස්. අපේ තන්නේ කර අරණ්‍ය වාසී භාවනා ජීවිත වගේමලු තියෙන ඒ ස්වාමීන් ඒ මේ ඒ කතෝලික ස්වාමීවරු ඒ ගිවිසුමක් අරගෙන කන්ද උඩට ගියාට පස්සේ කවමදාකවත් කාන්තාවක් හෝ මුදල් හෝ කිසිම ගිහියෙක් එක්ක සම්බන්ධයක් නැතුව ඒ මොනාස්ටික තියෙන උගා කන්ද උඩ කිසිම කෙනෙකුට යන්න බෑ. මුළු ජීවිතේම කැප කරලා ගිහිල්ලා හැම කෙනාටම තියෙන කාමර දෙකලු ලිවිං රූම් එකයි නිදාගන්න එකයි භාවනා ශාලාව තියෙනවා දාන ශාලාව තියෙනවා ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන්නේ මුළු ජීවිතේම ඒක ඇතුලේ යේසුස් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන ජීවත් වෙනවලු ඒ ෆාදර්ස්ලා ඒගොල්ලෝ සල්ලි අත ගන්න ඒ ඒ සෙක්ටරේ හැටි හැබැයි ඇයි කියලා දන්නේ නැතිලු ඉතින් යා කියනවා ඒ වාක් ස්ටඩි කරපු කෙනෙක්. කියනවා ඒ ජීවිතේ අපේ මේ අරණි අපේ ඉන්නකොට කිව්වා මේ දෙකේ අපේ තාත්තා කතෝලික ආගමේ මම දන්නවා මම හොයලා තියෙනවා මම අනිවාර්යයෙන්ම යන්න හිතන්නේ එතෙන්ද. නමුත් ඒකට කිසි සීල දැක්කට ඇයි කියලා ගන්න නැති. අවසර කෑම කන්නේ නැහැ. මුදල් අත ගන්නෙ නැහැ. කාන්තාවන් එක්ක ගනුදෙනු මොනවත් නැහැ. ගියොත් එක්ක ගනුදෙනුවක් නැහැ ඉන්නවලු. නමුත් මට මෙහි ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇයි සල්ලි අත ගන්න එපයි කියලා කියපු නිසා මට බුදුහමතු වටිනවා. ඇයි නෑට ගන්න එපයි කියන එක කාරණාව තියෙන නිසා ඒක නිසා කියනවා කවදා හරි ලෝකේ sannivedanayak ඇවිල්ලා ඔබ වහන්සේලා මේ අරණ්‍ය ප්‍රතිපදාවේ තියෙන විනය නීති ටික අර තායිලන්තේ ඉතාලියේ ඉන්න ඒ මොනාස්ටිකට ගිය දවසේ උන් සේරම බුද්ධ ධර්මයට ගියා. ඒ තරම් අගයක් ඇති වෙනවා මේ මේ වචින සීලක යහත අඩිය ලකිනකොට. ඇයි මේවා දීලා තියෙන්නේ කියලා. ඉතින් ඉතියා අපිට ග්‍රීක හාමුදුර කෙනෙක් තාම ඉන්නවා. ඒ ශාස්ත්‍රය වස් මට වැඩි වස් 15ක් විතර වැඩි. මේ අම්මල තාත්තට ඉංග්‍රීසි බෑ. මේ සාමාන්‍ය දවසක් ඉන්දියාව ඇවිල්ලා මේ ඉස්ලාම ගියයි ගියා නාසි කඳවුරකට ජර්මනියේ මම හිතන්නේ ඉන්නේ ජර්මනිය වෙන්නදී ඒකේ තියෙන දැන් වාතාවරණයට ගියාම ඒක නිකන් භූත ලෝකයක් වගේ කිව්වා. විසාච ලෝකයක් වගේ කියලා කිව්වා තාම කියනවා කිව්වා ඒ චිත්තචාර නරක ভাইබ්‍රේෂන් එක තේරෙනවා කියන සම්පූර්ණ පාළුණයි කිව්වා හිත හොඳම තරුණයිද ඊට පස්සේ ඒ ආපු ගමනම ඉන්දියාවේ ඇවිල්ලිවල බුදුරජාණන් වහන්සේ පිරුණම් පාලා අංගාර චෛත්‍ය හදපු තැන ගියාට පස්සේ නිකන් ෂේම භූමියක් වගේ තේරෙනවා කිව්වා යනකොට කොල්ල වගේක් ඒ ඒ ලොකු චෛත්‍ය උඩ බුද්ධෝල් ගහනවා ඊට පස්සේ කියනවා මට මෙච්චර ෂේම භූමියක් වෙච්ච කියලා මේ රටේ උගම් මිනිස්සු ඇවිල්ලා ෂේම් කිලෝ මොන්න වේගට දන්නලු ගිහලා එලවගත්තලු සේරම ටික කොල්ල ටික. ඊළ පන්සලට අහමුදුර ඉතින් ඉන්නවා කියලා දැන් අහමුදුරන් කිව්වලු මේකට මොකක් හරි ක්‍රමයක් කරන්න ඕන සඳ මෙතන මේක කරන එක වටින්නේ වගේ මට තේරෙනවා කියලා. ඉතින් ඇයි කියලා අහුවලු. මම මෙන්න මේව තැනක තියන මගේ හිත පාළුණා මෙතෙන්දි පිරිච්ච ගතියක් දැනෙනවා කියලා. ඊට පස්සේ කොහොම ඔය කොල්ල ඉවරල පැත්තක තියලා බුද්ධහම ඉගෙනගන්නේ කියලා. ඉගෙනගෙන ඉන්න අන්තිමට ඥානරාම ස්වාමීන් වහන්සේ පැවිදුණා. පැවිදුණාට පස්සේ අම්මයි තාත්තයි ඇවිල්ලා ස්වාමීන් වහන්සේටත් බැනලා අර දරුවටත් බැනලා ලොකු සංහසේ පේන්නවත් ආවේ නැහැ මේ මේ මොකද්ද මේ මිනිස්සු පිළිගන්නේ යකෙක් කියලා. ඥානරාම සංහසේ බලන්න ආවේ නැහැ. මගේ දරුවා ගිහිල්ලා මගේ දරුවා නැති කරුවයි කියලා බනිනවා. ඈතින් එල්ල බැලලා ගිහින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ උඹා කුග්‍ර ප්‍රතිපත්ති කෙරුවා තාත්තා කන්ඩිෂන් තුනක් දැම්මා. තාත්තා ටිකක් අන්ඩර්ස්ටෑන්ඩ් අම්මා හරිම ඉමෝෂනල්. තාම තරහයි. තාත්තා කියලා තියෙනවා උඹ ඔය කොච්චර නිවන් දකින්න වැඩක් කරුවා උඹ නිකමට හරි බුද්ධහමර ගියයි කියලා දැනගත්තොත් මට මාව වල්ලන්න පල්ලිය ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මහත් එක්ක සදාකාලික වෛර වෙනවා. අනිතික තෝ වගේ අපරාමේ හිඟාකන ජාතක ධර්මයක් දී කිරුවා කියලා මට තාත්තා කෙනෙක් වශයෙන් නිග්‍රහ වෙනවා. මේ සුදු නිසා මට පිළිගන්න බැහැ කියලා කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් මේ එකක්වත් ගණන් ගන්නේ අන්තිම උග්‍ර ප්‍රතිපත්තිය. ඉතින් කියලා දෙන්න ඕනේ දැන් අම්මට තාත්තට. කියලා දෙන්න ක්‍රමයක් නැහැ. මොනවා කිව්වත් බුදුහාමුදුරුවෝ කියලා කියපු ගම ඥානාරාම හාමුදුරුවෝ කියලා කියපු ගම ඇලර්ජික්. ටික දවසක් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? තාත්තා වැල්දුවා. අල්ලලා කිව්වා තාත්තා සෝක්‍රටිස් අදහන ග්‍රීක කාර්යය. ඒකල සෝක්‍රටිස් මුදල් භාවිත කරන්න එපයි කියලා තියනා නේද කියලා. කියලා තියෙන හේතුවක් ඇතුව මිනිහෝ. මුදල් භාවිත කරන මිනිහ හැම කෙනාම කෙලෙසෙන නිසා කියනවා. අපි බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියනවා. වෙන්න බෑ. ආශියාකට කවුරක්වත් එහෙම ඥානෙ කියන බව මම දන්නේ පෙන්වන්නේ කියලා කියනවා. මෙයා සම්පූර්ණ මුදල් සම්බන්ධ ඔක්කොම තොරතුරු හැරලා අයියා තාත්තට ඇගියට පස්සේ තාත්තා කතා කරනවා ෆුල් ඩිස්කෂන් එකක් ගියා. ඊට පස්සේ දැන් බුද්ධ ධර්ම පැත්තක් නෑ මුදල් පාවිච්චි කරන යුත්තේ ඇයි? තාත්තා විතරයි ඒක දුන්නා. ඊට පස්සේ කියනවා මේ ආහාර අඩු කරන්න ඕනේ කියලා. යාගෙතන කවදාකවත් ආශියාකට මිනිකට මෙච්චර නානච්චුකෝ නෑ සොක්‍රටිස් මේක කියලා තියෙනවා. ඊට පස්සේ සොක්‍රටිස් කියලා දිනවා first do no harm. يعني සම්බවවසා කරනවා. මේ පොයින්ට්ස් තුන අල්ලලා දුන්න සම්පූර්ණ විග්‍රහයක්. ඊට පස්සේ තාත්තා කන්දවල වෙලා බොහොම සාකච්ඡා කරලා මට අර කරුණ තුන නිසා මත් එක තරහ වෙනවා මම. එකඟ වෙන්නේ නමුත් දැන් නම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඥානවන්තයෙක් කියලා මට තේරෙනවා කිව්වා. ත්‍රිකාරයෙන් විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඥානෙ තියෙනවා කියලා ඒ සිල්පදවල තියෙන අර්ථය. සිල්පදවල තියෙන ප්‍රායෝගික අර්ථය තේරෙනකොට ඒක ගහපා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඥානයට වැටෙන දෙයක්. යම් කෙනෙක් සීපද රකින්නේ නැත්නම් ඒ මනසට බැනන වැඩක් නැහැ. මොකද පිස්සට පිස්සයි පිස්සයි කිව්වට පිස්සු ගණිපෙන්නේ නැහැ. පිස්සු වැඩි වෙනවා. රකින්නේ නැත්නම් ඥානෙ නැතිකම නිසා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අර ඥානෙ පෑදේවා කියන මිසක්ක සීල අධි සීලයක් කරන්න ඕන නම් හොඳට සතිමත් වෙන්න. සතිමත් වෙනකොට ඥානය තුළින් පේනවා ඇයි මේ වැට කන්න එපයි කියන්නේ. ඇයි මේ නතු මරන්න එපයි කියන්නේ. ඇයි මේ හොරකම් කරන්න එපා කියන්නේ තේරෙන්නේ. තේනකොට ওই දෙක කිසි වෙනසක් නැහැ. සීලය සහ ප්‍රඥාවේ ඒ දෙක තමයි ලෝකේ දෙන අග්‍රම ධර්ම දෙක. ඒ දෙක තියෙනවා නම් සීලය ප්‍රඥාවයි තියෙනවා නම් බ්‍රාහ්මණාගමට සුදුසුයි, කතෝලිකාගමට සුදුසුයි, බුද්ධාගමට සුදුසුයි, සමාජයට සුදුසු ඕන ඥානකට යන්න. මේ දෙක හානි නම් ඉතින් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපේ ශක්තිය වියුත්තේ මේ ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙනට වඩා එන්නේ එන්නේ එන්නේ සීලය හැමදාම වැඩි කරන්න මගේ උපමාව තමයි වාහනයක දැක්කයක් ගහලා ඉස්සුවා නම් ආයෙ නිකන් දැක්ක එක පාත් කරන්න එපා කොටයක් තියන්න. පන්සිල් වල හිටියා නම් අට සිල් වලට යන්න. අට සිල් වල තිබ්බා නම් නව සිල් වලට යන්න. මම කියන්නේ මේ ඉලක්කම් නෙවෙයි. අපිට මේ කරන්න පුළුවන් ප්‍රමාණය කරන්නේ නැතුව කොච්චර සමාධි ලැබුණත් කොච්චර ප්‍රඥා ලැබුණත් අර එක තැනටම ආයෙ බානවා නම් එන්නේ ඉන්නේ වලොත් දැල්ලා වාහනේ තමයි එරෙනවා මිසක් කොටේ නැහැ. නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ ඊට වැඩිය මට අබ්බ පියල්ලකින් හරි කමන්නේ මේ කියන මේ ශිල්පදි කියලා කියන්නේ හීලකමක් නේ. සීලාචාරකමක් නේ. manussකමක් නේ. සදාචාරයක් නේ. කාටවත් හිංසා කරන දෙයක් නෙවෙයිනේ. පුළුවන් තරම් පරිත්‍යාග කරන්න ඕනේ. පරිත්‍යාග කරනවා කියලා කියන්නේ ආත්මය අත්ති කිලමතාන යෝගේ නෙවෙයි. මම දැනේ ඒ සිල්පදත් රැකලා එච්චර ලස්සන ජීවත් වෙච්ච මිනිස්සේ ඥානරම ස්වාමීන් වහන්සේ හැම මම දැකලා හැම වෙලාවෙම පුදුම පිළිච්චකමක් තියෙන්නේ පූසෙක් වගේ හැම ඉරියව්වම හරියට සුන්දරයි හැම වෙලාවෙම සම්පූර්ණ සතියුත් වැඩ කරනවා සම්පූර්ණ සීලක ඉන්නේ ඒක දිහා දකින්නකොට මහානකම කියලා කියන්නේ පුදුම සපක් ඒ මොකද මේ දෙක යම් ප්‍රමාණයක් සරුවචනාංශ කොහොම හිතෙන්නේ නැද්ද කොහොම තියෙන්නේ නැද්ද මේවා සමාන වෙනකොට ඉතින් ඒ නිසා මේ සීලය වැඩි කරනවා කියන එක කායිමත් ඉල්ලන්නත් එපා දෙයියන්ගේ නාමයට කාටවත් පටවන්න තමයි යන්න එපා. ඒ හරීම කැත තුච්ච පාහක නීච කියන වචන නෑමට මේ අනු සිල්ලක් ගන්න හදන එක පිළිබඳව පෙන්වන්න බෑ මට. හොඳම දේ සිල්ලා කියන්නේ ජීවිතයට වැඩි හොඳින් කරන්නේ ඒකට දකින්න මිනිහා මොලේ තියෙන මිනිහා කරයි. කරවන්න නෑ යන්න බෑ. ඕකෙන් තමයි මේ ආගම් යුද්ධ ඇති වෙලා කුරුස යුද්ධ ඇති කරන මා මනුස්ස జాතියට කැතම කැත නින්දාව ආවේ ඕකේ. මේ සදාචාරාත්මක මේ ඒකට කියන්නේ සුචරිතවාදී කියලා. හරියම කැතයි. හැබැයි ඒකට ඒ වැඩ කරන කටේ තරහ වෙන්න යන්න එපා. ඕන කෙනෙක් කරගත්තා වෙයි. මතක තියානින්න මේ සීලය කියන එක ඥානවන්තයිට මිසක්ක පටවන්න පුළුවන් පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මම කියලා තියෙනවා කැමැති කට්ටිය කරගන්න. දැන් කිව්වේ නෑ ඔක්කොම සිල් ලකපන් කියලා. මොකද කරන්න බෑ. ඒක ඒ ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා සීලය දිනු කරන්නේ මේ ලුණු මිරිස් කන්න කියලා කියන්නේ. මොලේ ලුණු මිරිස් කන්න මොලයක් තියෙනවා. නිකන් මොලයම කම තේරෙන මොලයක් තියෙනවනම් එන්නේ එන්න හරියනවා. හැබැයි අහවල් වෙලාවේ අහවල් දෙයක් කරනවා කියන්න බෑ. හැම වෙලාවෙම Tamanට හම්බ වෙනවා වෙනදා නොවිච්ච විදිහට සදාචාරගත වෙන්න අවස්ථා. එකම අවස්ථාවක් තහරින්න එපා. හැම වෙලාවෙදීම මේ ඉන්දිය සංවරේ කාය වාක් සංවරේ මුළුන් තරම් ඇති කරගන්න. ඒ වගේම ඊටාම බරපතල විදිහට කැඩුනත් කනගාටු වෙන්නත් එපා. කරන්න බෑ අපිට එහෙම මේ ආත්ම ශක්තියක් නැහැ. හැබැයි හම් වෙච්ච හැම වෙලාවෙම පිළියම් කරන්න. ඒ නිසා කවුරු හරි කඩාගත්තයි කියලා මනස සදාකාලික මේ අපරාධකාරයේ එන අභෞවික පුද්ගලෙක් කියන්නේ නැන්න එපා. හිත වෙනකොට හැදෙන්න පුළුවන්. බුදුහාමුදුරේ ඒක නිසා කියලා තියෙනවා මේ මුළු බුද්ධ ශාසනයම සජීවීකම කියන්නේ ධර්මය කියලා කියන්නේ සජීවී ධර්මය කියලා කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක කියලා. පහපං පාපතෝ පස්සති කියන එක ධර්මයේ සඳහන් කර දෙනවා අච්ඡං අච්ඡේතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒක පිළිගන්නවා විතර ශාසනයේ තියෙන මෙන්න මොනම දෙයක්වත් නැහැ කියන ශාසනය පණ ගන්නවා නිසා ආර්යයන් වහන්සේලාට කවදාකවත් වැරද්දක් කරලා හංගන්න බැහැ මොනම කර්මයක් කෙරෙන්නේ ඉඳ තියෙනවා වෙච්ච ගමන් දැනගත්ත ගමන් සියලු වැඩ බහා තබලා ගිහිල්ලා අදාළ කුතිරට කතා කරලා කියනවා එයා වැරදි වුණත් Taman වැරදි වුණත් වැඩේ ඉවර කරලා දාන එක තමයි කියන්නේ නිසා සීලය පිළිබඳව ඉස්තර විනිකමක මොනට එන්න එපා. හැම වෙලාවෙම සීලය අදි සීලයක්. කියන වඩා මේ ශිල්පද વિશે එහෙම නැත්නම් මේ සදාචාරයේ વિશે සංවේදී වෙන්නේ ඒකට අනින් ගැට්ටු අපිට කියලා දෙනවා. සදාචාරයේ තියෙන තව කෙනෙක් එක්කනේ. ඒත් අපි කෙරේ දක්වන ආකල්පෙන් අපිට හිතා ගන්න පුළුවන් අපි එන්නේ එන්නේ අපේ තියෙන මේ අද අවස්ථාව පහත් කරගෙන කාමාශාව වඩනවද එනකම් කාමාශාව ටිකක් කැප කරලා ඕ පොදු ජන සදාචාරයේ මට පුළුවන් ප්‍රමාණයට. මම බලාපොරොත්තු වෙන ප්‍රමාණයටවත් අනුන්ව රක්කන්නේවත් නෙවෙයි. ඒ නිසා ප්‍රශ්නේ හොඳයි. නමුත් ඒකට කෙටි උත්තරයක් දෙන්න විදිහක් නැහැ. කෙටි උත්තරේ දෙන්නේ සත්‍යමය හතිය වඩන්න වඩනකොට වඩනකොට සීලේ ඉබේම ඇති වෙනවා. ඒකට සාමාන්‍ය සංස්කෘත ශ්ලෝකයේ කියන්නේ විද්‍යා දදාති විනය. අපේ තුල විද්‍යා ධර්ම වැඩෙනකොට එවන්සගේ විනයක් වැඩෙනවනම් ඒක සම්‍යක් විද්‍යාවක්. එහෙම නැත්නම් සදාචාරයේ වර්ධනයක් වෙන්නේ නැත්නම් ඒ විද්‍යාව කවදාකවත් මනුෂ්‍ය විද්‍යාවක් කියන එක තිරසංග තමයි. සතියේ ඒක සීල ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒ වංචනික ධර්ම එකක්. ඒ වගේම අපි කියනවා ගුණයක් තියෙනවා මේ ඉදමේව සත්‍යං මොගමඤ්ඤං කියලා මෙයමයි සත්‍යය සියල්ල බොරුයි කියලා ඇති කරන අදානගාහීකම කියලා කියනවා. දැඩිව ගන්නා ගතිය. දුප්පටි නිස්සග්ගී අදානගාහී කියලා කැත ලකුණු දෙකක් බුදුහාම වෙන්න දෙන මොනම විදියකින්වත් මේ මේක මම කියපුණා මේක හරිමයි මේක මම පාවා දෙන්නේ නැහැ කියලා නිකන් ගෙලිච්ච දරකෝටුවක් වගේ වෙන ගතිය කියන දුප්පටි නිස්සග්ගී. ඒ දේ හදන්න කවුරුත් ඒවා පිළිගන්න කරා. අදානගාහී කියන්නේ ඒකම අල්ලගන්න. අල්ලගෙන කියනවා Tamanටම පෙන්නනවා. Taman දන්නවා ඒ තකාරින්නේ. ඒ අදානගායි දුප්පත් නිසග්ගේ තියෙන කෙනා ගැන බලාපොරොත්තු තියන්න බෑ බුදු කෙනෙක් පහල වුණත් එයාට ඒ ධර්ම දෙන්න බෑ මොකද දෘෂ්ටි ඝන බහල වෙලා දෘෂ්ටි දැඩි වෙලා වෙල්චි කෝටුව නමන්න බෑනේ වෙල්චි කෙනාට පේන්නේ නැමෙන සුළු ගතිය නෝන්ජල්කමක් කියලා නමුත් නැමෙන සුළු එක්කන විතරයි ශිල්පයක් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා දුප්පත් නිසග්ගේ අදානගායි කෙනාට සතිය පිළිතන්නේ අමාරුයි හැබැයි සතිය හිතෙන්නේ නැහැ හිතියට ඒක නිකන් මුලින් නපෝ කලයට වචපැක් කරුවා වගේ يعني පුච්චපු කලයක් ආයෙම අඹන්න හදනවා. ඒ අඹට මට්ටම් පැනලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම දුප්පටි නිස්සගී අදාන ගහයි කියන ගුණේ අනිත් පැත්ත තමයි මුරුදු අනතිමානී ගුණ. හැම වෙලාවෙම කවුරු කිව්වත් දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හැමදාම පින්නපාත යන්න ගියාම වෙලා ගිහිල්ලා. මොකද හේතුව මේ අලුත් පැවිදිච්ච කට්ටිය දොරවල් අරලා දාලා යනවා. සමහරලාට බඩමුට්ටු එළිය දාලා යනවා. ඉතින් ඒ සංස ඔක්කොම වටේ රවුමක් ගහලා ඒක ඔක්කොම හරි ගස්සලා වහලා කියලා යන්නේ. ඉතින් අන්තිමට යන්න හදනදී සිවුර අඳිනකොට ඉදා ඒ වෙලාවේ පැවිදි කරපු හත් අවුරුදු පොඩි ආම්දු පැටියෙක් ඉඳලා තියෙනවා. ඌ බලන්නේ හිටවල වටාගෙන ආම්දුව සිවුර වෙරවන හැටි. බන්නෝට ඌට කියලා දීපේක වරද්දනවලු සාරිපුත් ආමතුරු. ඒ පැවිදි කරන වෙලාවේ කියලා දීපු කාරණා වැරද්දුවා. ඒසොනේ සාරිපුත් සාන්ති කියන්නේ මේත ජෙනරාල්. ධර්ම වේනාධිපති. ඉතින් මේ ඒ වෙලාවේ වොලන්ටියර් සර්විස් කෙනෙකුට පේනවා හරි ඊට පස්සේ සලූට් එකක් ගහලා කියනවා සර් වැරදි කියලා. සාකච්ඡාවේ වහන්න ඇත්තටම සිවුර කොනක් කෙලිලා. මේ සිවුර ගහන්න රවුම තියෙනවා. එතකොට පින්නපාත යන වෙලාව ආයෙ සිවුර ගලවනවා. ගන්න තනිකොට ඇද ගන්න. එහෙනම් හාමුදුරුවෝ ගාව ඇතිරිමනේ කියනවා ආයෙ හිතු මේ කාරණාවට ඔබ මට වැඩි වැඩි වැඩිමයි. මේ පුංචියා කියන බලනකොට උඹ විවේකයේ බංශ වැඩිම. අනේ මම ඉතින් මේ සාහසනයට අඩුපාඩුවක් වුණා නම් උඹ සමාවෙයි. ඉතින් පොඩි කාට මොනව හිතෙන්ද ඇති කියලා හිතන්න. ඊට පස්සේ ආයෙ සිවුර හරියට ඇඳගන්න පිට පාට ගියේ. ඉතින් කොච්චර කියන්නේ තෝ තෝ තෝ වග බලාගෙන තෝ ඕතරම් බයින් කරන මේ දැන් මේ පැවිදි වෙච්ච එක හත් අවුරුදු සාමනේරය. මට මොනවද කියලා දෙන්නේ කියලා ඕනතරම් කියන්න පුළුවන්. ඒක ආයෙසුතුනේ මේ කාරණාව සම්බන්ධයෙන් උඹ වැඩි වැඩි වැඩිමයි. අනේ මට මේ සාසනෙ වෙච්ච වැරද්දට සමා වෙන්න කියලා. ඉතින් අනුබලන්න අපිට කොච්චර දේවල් වලදී මේට වැඩි දෙපැත්ත කල්පනා කරලා සමා වෙන්න පුළුවන්. ඉතින් සාරිපුත්‍රනාථගේ මේ ගුණය ආරංචිලා තියෙනවා. මොනවා වගේ රොක්කක් කේන්ති ගන්න සමා වෙනවා කියලා. බමුණෙකුට මේක දැනගෙන ටෙස්ට් කරන්න හිතලා තියෙනවා. පින්න පාත යනකොට අත දිගැල්ලා හුද්දටම හයි එකක් ගහලා දෙනවා පිටිපැත්තට. බලන්න මේ ස්වාමීන් වහන්සේ ඒ ගමන එහෙමම ගියාලු හැරිලා බලන්නේ නැතුව. දැන් මිනිස්සු බාරයින් ඉන්නවලු දාන බෙදන්න. දහන බෙදන්න යනකොට අර බමුණව කොටු කරලා කියනවා. බෞද්ධයන් තරහ යනවනේ. කොටු කරුවාම මිනිහා පිටිපස්සෙන් ඉඳලා සාරිපුත්‍ර සාංශිකේ සරණ ඉල්ලලා කියනවා. ඊට පස්සේ කට්ටිය රස කළා සාංශික මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ ඔබ වහන්සේලා වගේ කෙනෙකුට මෙහෙම මැස්සෙක් වහන්නත් අපි කැමති නෑ. මේ වගේ මේ අහකන්න බමුණෙක් ගන්න කොහොමද කියලා. ඉතින් කියන්නේ ගුටි කෑවෝ හේලද මමද? නෑ නෑ ඒක වෙනම කතාවක් ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මෙහෙම වෙන්නේ බෑ. නෑ නෑ ඒක මගේ අද තියෙන බමුණට කතා කරපළු කොහෙට කිසි කෙනෙක්ගෙන් හානියක් වෙන්න බෑ. අයත් එක ඉන්නේ කියලා. බමුණට දැන් හොල්ම එකක් තමයි ගුටි කෑවා බැලුවේ නෑ ගියා. දෙක ස්වාමීන් වහන්සේ විසින් ගහන්න යන කට්ටිය වලක් කළා. වැළක්වුවාට පස්සේ බමුණට දැන් සැකයි මේ චාරිත්‍රස රඟපානවද ඇත්තටමද කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ හැසිරීමට හිතා ගන්න බෑ. මං ආවේ ඇත්තටම පරීක්ෂා කරන්න. නමුත් දැන් මම ගුටි කන මට්ට වෙනදෙන උභාෂ්‍ය මයිත් එක තරහ නැහැ කියලා පෙන්වන්න. හෙට මගේ ගෙදර දාන්නේ බාර ගන්න. ඊට සාර්ථකවන්නේ ඔය අනිවාර්යයෙන් මේ කෙරෙන්න ඕනේ. මොකද මනුස්සයෙක් තුවාල වෙලා තියෙන්නේ. දාන දීලා ඉතින් දානෙට මෙවන සල හැස්සෙච්ච නිසා දැන් හෙට සාරිපුත්‍රයන් තාන නිසා දානේ වරද නිසා බෞද්ධය ඉඳලා තියෙනවා දාන දීලා සාරිපුත්‍රයන්ට පිට වෙනකොටම ගෙහින දීලා මේකම මරන්න. ඉතින් ප්ලෑන් කරලා දාන දීලා එළියට එනකොට ගේවට කරලා මේ සාරිපුත්‍රාන්ද මනුෂයාට එන්න දෙන්නේ නැති විදිහට කියලා අර මිනිස්සු ඔක්කොම කතා කරලා යා. ගෝලියෝ ටික නේද සාරිපුත්‍රාන්දගේ කතාව කතා කරලා ඉවරලා මේ ප්‍රශ්නේදී මට වෙච්ච දෙයක් නම් විනිශ්චය කියන ඔහෙලා තියෙන මගේ අතේ. ඒගොල්ලෝ එතකොට සාරිපුත්‍රාන්දේ විනිශ්චය දුන්නා නම් ශාසනය පවතින්න ඕනේ නම් කරුණාකරලා ටික අයින් කරගන්න තම තමන්ගේ වැඩ බලාගන්න. මේ තමයි සුව වෙන්න තැන. මේක ආයුස්සන්න එපා. ඔය වචන ටික නෙමෙයි වෙන වචන ටිකක් කියවලා පස්සේ අර මිනිස්සු මොනම දෙයක් කරගන්න. ඉතින් ඒ වගේ සාරිපුත්‍ර සාන්තිලාගේ ඒ කාලේ තිබුණ සාසනය රැකීම සඳහා ගත්ත විඳලා තියෙන මේවා බලනකොට යක්කඩේ පඤ්ඤාරාම හඳුරු කියනවලු මම හැමදාම බුදුහාමුදුරන්ට මල්වත්තියක් පූජා කරනකොට වෙනම මලක් ගිහිල්ලා සාසනය පැත්තක තියෙනවා කියලා ඒ සාරිපුත්‍ර සාන්තිලා බුදුහාමුදුරන්ට මම ලක්කීම පූජා වේවා අනේ මේ ශාන්සලා නොහිටියන කොහෙද අපිට මේ වගේ සාසනය පැවැත්වන පුදුමාකාරී සිල්ලා කියලා තියෙනවා ඉතින් අපවත් වුණාට පස්සේ සාරිපුත්‍ර සරුවචන වහන්සේ කියනවා මට දැන් පේනවා මේ විශාල ගහේ මහා අතු දෙකක් තිබුණා දෙකම කඩාන වැටෙනවා වගේ. සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙන්නම දැන් නෑ මහා පහළුවක් දැනෙනවා කියන. ඒකල කියනවා නමුත් මම සංසාර පුරාම පුරුදු කෙරුවේ සංස්කාරයන් વિશે කම්පා නොවීමට නිසා සරුවචනසේ කම්පා වෙන්නේ නැහැ කියලා. නමුත් අර පහළුව තේරෙනවා. ඒ තේරෙන්නේ මේ මේ තෙදකින්වත් ලස්සනකින්වත් නෙමෙයි ඒ ಗುಣ ටික. මේකේ තියෙන දිගටම ඉවසිල්ලම තමයි. දිගටම ඉවසිල්ලම තමයි. සද්ධාවයි ප්‍රඥාවයි සම කරනවා වගේ වීර්යය සමාධියයි සම කරනවා වගේ සෑම දෙයකටම ඒ ඉවසීමේ ශක්තිය යනවන ඕනේ ප්‍රශ්නයක් එතනින් එතනින් මේ ගලේ කිතුව වගේ හිර වෙන්නේ නැතුව ඉස්සරහට සුව කරන්න පුළුවන් ඉස්සරහට වෙනස් කරන්න පුළුවන් ඉස්සරහට මේ නිරවුල් කරන්න පුළුවන් ගැටියක් තියෙනවා. දැන් ඉවසගෙන ඉවසගෙන යන්නේ ඒක තමයි තියෙන්නේ. නිසා මේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා මුළු සාසනෙම නිවන කියන්නේ ඉවසීමයි කියලා. ඒ නිසා ඔය සීලය ප්‍රඥාවයි පිළිබඳ කතාවක බහලා අපි මෙච්චර දුරට ගියේ. ඒකෙදී හැම වෙලාවෙම මතක තියාගන්න අපේ සීලය මේට වඩා හොඳින් කරන්න පුළුවන් කියලා එච්චරයි. ඒක තමයි කුසලයේ කියන්නේ කුසලයේ කියන්නේ කරන දේ වඩා හොඳින් කිරීමේ ශක්තියක් තියෙනවා කියන එක පාවා දෙන්න එපා. කවදාක සීලන්නේ අපි කියලා පැමිණියයි කියලා කවදාකවත් හිතන්න එපා පටන් ගන්න නැහැ කියලා. අපි දැන් පටන් ගන්න මගේ ඉන්නේ. ඒක ටිකක් හොඳින් කරන්න නෑ හැම වෙලාවෙම මුරුචි තද කරන්න. Check all the nuts and bolts කියලා කියනවා සාමාන්‍ය වාහනයක් ගන්න ඉස්සලා නට්ස් ඇන්ඩ් බෝල්ස් චෙක් කරන්න කියලා. ඒක චෙක් කරන චෙක් කරන යනකොට අනිත්‍යව තද වෙන මේක ටිකක් තද කරතයි. ආයෙලවම කියනකොට ආයෙ ටිකක් තද කරතයි. ඔය එන්ජින් හෙඩ් එක බැලන්ස් කරනකොට එන්ජින් එකේ හෙඩ් එක කූරු 60ක් විතර තියෙන ඔක්කොම බෝල්ස් දාලා ඒක ගානට කරකවන්න ඕනේ. ගහන්න කරගන්න එකක් හරි වැඩියෙන් කරගොත් එහෙම සීට් වෙන්නේ නැහැ. ගානසට ගෑස් කට් එකෙන් යනවා. ඒසයි ඔක්කොම ගාන කරපාන කරපාන කරපාන කරපානට එක එකක් එක ටික ටික ටික ගත්තාම ඒක බහින්නේ නිකන් ආයෙ මොකොත් නැහැ. ඇස් එක පියාගත්තා වගේ. ඒ වගේ ඔය සීලය පිළිබඳව හැම වෙලාවෙම ඇලර්ට් එකේ ඉන්නවා. අන්තිමට කියනවා නම් හීනේදී, නිින්දේදී ඔක්කොමම ඇලර්ට්නස් එකේ එන්න පටන් අරගන්නවා. ඉතින් ඒක මේක ලස්සනක් මේ වැඩේ තියෙන මේ අලංකාරයක් තමයි සතිය වඩ아가ගෙන යනකොට පරිසරයට ගැළපෙන විදිහට ලස්සනට ඒකට හාමොනයිසන් එක. ඒක තමයි සීල කියන්නේ. අර මధుරවට තත් වෙන එක තමයි. නෑ මధుරවට තත් වෙන එකත් එහෙමනේ. ඒකට අහන්න උපසාන්ත හාමුදුර අහපෙලාකට අහන්න ඔකට මොකද කරන්නේ කියලා. උපසාන්ත හාමුදුර හරියටම දන්නා මට කියලා දුන්නා කරන වැඩි. කවදාකවත් මම මන් දන්නේ නැත්නම් මගේ දවසක් මන් දන්නේ මට ඌවර එක පද කළ පුරුදු නැහැ මං ගාව මම කරන්නම් කියලා. කරනකොට උපසාන්ත හාමුදුර දැක්කම අඳුරෝ ගැන සැලකිල්ලක් මගේ නැහැ කියලා. දෙන්නේ මකුලෝ ගැන. ඊට පස්සේ කියා මේවා කරන්නේ නැතිව ඊට මට කිව්වා මේක මෙහෙමයි කරන්නේ කියලා. ඒ සංජය හරියට මේවා මම අලුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අතු ගන්නකොට මුල්ලට කොස්ස කියලා පල්ලෙහාට එමිට අදින්නේ කියලා. එතකොට මක උඩ පැත්තට සල්ලි කරොත් මගුල වලට වැටිලා විසි වෙනවා. පල්ලෙහාට දාපම ඔක්කොම ටික බිමට අරගෙන කොන කෙදලා හැමීට තල්ලු කරන යන්නේ කියලා. ඒ ආ මේ සීනාසන වතේ පාපිස්ස ගන්න හැටි. ගසන හැටි එළියට ගෙනිලා නතර ගන්න හැටි. සරප්පු ටික ගන්න හැටි, තට්ටු කරලා දූවිලි එන්න ඇතුළට ගිහිලා තියෙන හැටි. පුටුව ගන්න හැටි තව කෙනෙක්ගේ සහයෝගයෙන් ගිහිලා තියෙන හැටි. පියන හැටි ඊට පස්සේ ගෙනලා හරියටම අර චිප්ප තැනකව තියෙන හැටි. විස්තර කරලා දීලා තියෙන වන්නකොට අර පොඩියෙකුට ඉස්ලාම් බාත් එකක් දීලා කන්න උගන්වනවා වගේ. හැමදේම ඒක ඔය කේමනන්ද සාන්ති කිව්වා පණ්ඩිත සාන්තික චෙක් කරපු දවසක්. අපේ ලොකු සාමයේ කේමනන්ද සාන්ති පණ්ඩිත සාන්තික භාවනා කරලා තියෙනවා. මාස තුන භාවනා කරනකොට මේ අපේ ලොකු සාන්ති හරි වයසයි එතකොට. කේමනන්ද සාන්ති ඥානරාම සාන්සනේ ඉතින් ගිහිලා කියලා තියෙනවා මේ අපි තමතහන් ගන්නවා නම් සංඝයාට මොකකින් හරි උපස්ථාන කරන්න eBay. මේ ඒක කියයි. සංඝයාගේ ගේම එකක් තියෙනවා. ඒක නෑ නෑ එහෙම මොකක් නැත්නම් ওই ලොකු ලොකු උනාංශික. ලොකු උනාංශික වැඩක් බලාගන්න. සමාජීය සතිය පිටවන්න. එතකට මට උපත්තන්නේ උණයි කියලා. ඔක්කොම ඉවරනාට පස්සේ මගේ කාමරේ සුද්ධ කරන්න කියලා. ජීවන දවසේ දන්නවලු මේක ඉතින් ෆයිනල් ටෙස්ට් එක තමයි කියලා. හරියට දැනගෙන ගිය ගමන ඒකට යන මොනවද කියන්නේ ආභෝග කරනවා කියලා. ගිය හැටියටම ගන්න ඕනේ තිබුණ පැටර්න් එක. ඔක්කොම ස්ටඩි කරනවා. ස්ටඩි කරලා ඒක බඩු එළියට ගෙන යන පැටර්න් එකක් තියෙනවා. ඉස්සලාම මේක ගන්නවා. ඊගාට මේ ඔක්කොම ලියලා තියෙනවා පොතේ. අර තාලේ තමයි වැඩි බඩු නෑ. ඉතින් අපේ කාමරේට ගියා නම් එහෙම ඔය වැඩ කරන්න හම්බෙන්නේ නෑ. මොකද මේකේ නැති මගුලක් නෑනේ. මොකද ඇත්තම හාමුදුර කෙනෙක් කියනවා නම් අට පිළිකරත් එක්ක එක්ක රඟලන දෙයක් නෑනේ. ඔක්කොම අයින් කළා ආය තැන්පත් කියලා පස්සේ පන්සාස ඇවිදා ඉඳලා ඒකවල පොඩි නෑ මේ ලොකුනාසල වත තේරෙනවා කියලා. ඒ චෙක් කරන්නේ අර එළියට ගන්නකොටයි ගසන කොටයි ආපහු ගෙනලා තිබ්බට පස්සේ කාමරේ මොනම දෙයක්වත් වෙනස් වෙලා තියෙන්න බෑ. පිහන කොට ආදී මේ කරනකොට ඒ වගේ ආවනකොට වෙන අවුරුදු 2500ක් මේ පොඩි උන්ට කන බොන හැටි උගන්වනවා වගේ 14ම අකුරෙන් අකුර අකුරෙන් අකුර ලියවිලා තියෙනවා. කියලා දෙනවා මේක හදාස් වෙනස් කරන්නත් දා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. ඒ මේ වත්තක් කන්දකේ කියලා 14ම ලියවිලා තියෙනවා. ආගන්තුකේ කාපුවම කරන හැටි තමන් ආගන්තුක යනකොට කරන හැටි ගුරුවරයාට ශිෂ්‍යයා කළ යුතු දේ ශිෂ්‍යයා ගුරුවරයාට කළ යුතු දේ ඒ වගේ බුදුගෙට කළ යුතු උපස්ථාන ඔක්කොම තියෙන ඒක නෙවෙයි හැම තැනම මේ සංඝයාචර විසි හැම වෙලාවෙම ඒ දේ කෙරුන් නැත්නම් ඒ සංඝයාගේ වත වෙලා නැහැ ඒසොරකට වත හිල් වෙලයි කියලා කියන්නේ ඒකට උත්තරට එපමණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. ඒ කියන්නේ ඇත්තටම කියනවනම් අපි අර ඒ ප්‍රශ්න සම්බන්ධ කරත හැකි අර සත්‍යවයි ප්‍රඥාමය සමබර කරන එකට වීර්යයි සමාධිය සම්බන්ධ කරන මේ ಗುಣධර්ම ඔක්කොම අපි ළඟ තියෙනවා. එකක්වත් ඇත්තට මේ භාවනා කරුවා කියලා මොනවාක්වත් අලුතෙන් හම්බෙන්නේ නැහැ. මේ වගේ එකලාසයක් නැතිකමයි තියෙන්නේ. මේවා එකිනෙක එක රණ්ඩු කර කර තියෙන්නේ. නිකන් ආනාකූල ප්‍රවාහයක තියෙන්නේ. සමාධියෙන් කරන්නේ මේවා ආකූල ප්‍රවාහයකට දානවා. ඒ වගේ මේ අනාකූල ප්‍රවාහය කියන එක මම දන්නේ ඔය විද්‍යාත්මක වචනයක්. ටර්මොයිල් එක. ආකූල ප්‍රවාහය කියලා කියන්නේ ස්මූත් ෆ්ලෝ එක. ඈ? ස්ට්‍රීම් ලයින් වෙනවා. ස්ට්‍රීම් අනාකූල කියනකොට ටර්බිලන්ට් එක. ටර්මියුලන් නේ ටර්බිලන්ට්. අපේ හිතේ තියෙන දඬ ටර්බිලන්ට් එකක් විතරයි. ඒ කියන්නේ අපි වික්ෂිප්ත මනසකින් ජීවත් වෙන්නේ. දෙතාවර හිතකින්. ඒ නිසා ඇතුළත තියෙන චෛසික ධර්ම එකිනෙකා රණ්ඩු කරනවා. එහෙමනම් ගමනක් නැහැ. දැන් මේ සභාවේ ඉන්න කට්ටිය එකිනෙකා වාද කරන්න ගත්තොත් ඉතින් අනිවාර්යෙන් දෙකට කැඩෙනවා දුර්ලභකම් නැතු වෙනවා කෙනෙහි තමයි සභාපතික වැඩේ වෙන්න ඕනේ සමිතිය සමාහිත කරගන්න එක. නැත්නම් සමතේකටපත් කිරීම. ඉතින් මේ අපි භාවනා කිරීමෙන් කරන්නේ මේ ඔක්කොම තියෙන ටර්බිලන්ට් එක ස්ට්‍රීම්ලයින් කරන එක. ඒ ස්ට්‍රීම්ලයින් කරනකොට ඒ දේ තිබිය යුතු තැනක් තියෙනවා. එයාට සයින් ජොබ් එකක් තියෙනවා. ඒ ටික ආපුවම බුදු හිතක් යනවා. එවුව නැතුව වෙන වෙන තැන්වල තිබ්බොත් ඉවරයි. ඊට පස්සේ එක පුද්ගලයෙක් ඇතුළේ තියෙන ගුණ ධර්මම කෙලසිල්ලක් තියෙයි. ඒක නිසා අර මේ quantity and quality කියන ප්‍රශ්නේ තියෙනවා. අපි මිදෙස් වවනකොට ගොවිතැන්පත් කරනකොටත් ඒක තියෙනවා. ඒක කෙරුවට පස්සේ අස්වැන්න ගෙට ගන්න වෙලාවේදී මේ පැරණි ක්‍රම තියෙනවා. ඒකේ විතරට ගන්නවයි කියලා හොඳම ටික තුවාල වෙච්ච නැති වැස්සට අහු වෙච්ච නැතික වෙන් කළ තියා ගන්නවා ඊගාව කන්නේට ඇටව සඳහා. ඒ පිටරට ගන්න එක ඒ ගොවිය අතින්මයි කරන්නේ. කකුලෙන් පාගලා අරගෙන අතින් තියාගන්න. ඒකට මොනම හානියක්වත් වෙන්න දෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය හරක් තාලා පාගන පිටර වී ටික හොඳ බැට කන්ද ඊට පස්සේ කාටුව පිට කාටුව කියලා කඩලා වෙන් කරගන්නවා. ඒක දන්නේ නැතුව වී කාටුවයි පිට කාටුවයි කලවම් කරලා දැම්මොත් ස්ප්‍රෙෂර් බෝ වෙනවා. අටුව සම්පූර්ණයෙන් නරක වෙනවා. ඉතින් ඊට පස්සේ ගොවියට ඒ කාලේ වී තියාගන්න හම්බෙන්නේ නැස්ති වෙනවා. ඒ නිසා ගොවියා ගොවිතැන්පත් කරනකොට කොච්චර මහන්සිලා කුඹරේ හම්බුක්කත් ඒක ගෙට ගත්තට පස්සේ ගෙවිලේ මහන්සි වෙන්න ඕනේ ගොවියා ගෙනත් දාපු දේ හරියට තෝරලා ග්‍රේඩ් කරන්න. ග්‍රේඩ් කරලා ඒ අනුව තැම්පත් කරුවට පස්සේ ඒ අර ගෙනාපු දේ නාස්ති නොකරගන්න ඉන්නවා. ඒ වගේ අපි පෙර ආත්ම පින් කරපු නිසා අපි අස්සන්න තියෙනවා දැන් අපි. අපි ළඟ ඔක්කොම ගුණධර්ම තියෙනවා. නමුත් මේවා නිසි තැන කියන්න දන්නේ නැහැ. ඒක තෝරගන්න මොකද අපිට මේකේ ක්‍රොස් සෙක්ෂන් එක පේන්නේ නැහැ. අන්ධකාරයක අපි ඉන්නේ. සද්ධාව තියෙන වෙලාවට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන සද්ධාව නැහැ. උදේට තියෙන වැන්දාවට නැහැ. ඉතින් සතිය තමයි ලයිට් එක වගේ. දැම්මට පස්සේ තේරෙනවා අන්ධකාරය අත ගන්නට වැඩිය හොඳයි. ලයිට් එක දාලා අත ගන්නවා නම් ඒවල් තියෙනවා. අනිත් වගේ මේ Taman ළඟ තියෙන ಗುಣ නුගුණ දෙක හරියට වෙන් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපි ළඟ තියෙන தත්ත්වය කියලා නිම කරන්න බැරි තරම් ಗುಣ ටිකක් තියෙනවා. නමුත් අර කිරි ගොමයි කලවම් වෙලා තියෙන්නේ. සම්පූර්ණ කිරි කාරගෙන කොහොම කඳුලක් දැම්මොත් ඉවරයි. ඉතින් එකකින් එකම දෙනකින්ම තමයි ගොරුල්ලෙන් කිරියනම පිටිපස්සෙන් ගොම එනවා. නැත්නම් එතනින් මුත්‍රා එනවා. ගොමයි මුත්‍රායි දෙක කිරි වලට කලවම් වුණොත් අයිතින් ගන්න දෙයක් නැහැ. ඉතින් මේ ටික වෙන් කළා තියාගන්න නම් ඉස්සල දෙන හොදලා වැසිකිලි කැසිකිලි කරන්න ඇරලා ඒව අයින් කරලා ගොවියත් පිරිසිදු ගොපල්ලත් පිරිසිදු වෙලා කිරි හොදන භාජන උණුවතුලින් හොදලා ගොරුල්ල හොදලා අතේ පොල් තෙල් ටිකක් ගන්න ඒක වෙන් කරගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන් පැත්තක තියලා තමයි ආයෙ දෙන අත ගන්න. අන්‍යගේ භාවනා කරන වෙලාවේදී කෝවිල කර මන්සල කර කරන්න වගේ මේ ඇඟට හොඳට සලකන්න ඕනේ. සලකලා ඒක හරි ගස්සලා ඒ සුද්ධ වශයෙන්ම ඒ කරන භාවනා කරන මිසක් ඒ වෙලාවේදී අරේ කියන කුණු කන්දල් අරේ මේ දාගත්තොත් මේ පිරිසුදු හිතෙන්නේ නැහැ. ඒ නිසා අර භාවනාවේදී ටික ටික හරි හරියනවා නම් ඒ හරින දේ හෙටත් හරියන්න ඒ අවශ්‍ය පරිසරය හදාස් කරලා දෙන එක. ඒකට අර මිනිස්සු ගෝවාරන ගොවියා මිරිස් අස්තන ගත්තද ඒක ග්‍රේඩ් කරන්න දන්නේ නැතු වගේ පහුවෙන්ද ආය අනාගත්තොත් අදිෂ්ඨාන ශක්තිය බිඳෙනවා. චිත්ත ශක්තිය බිඳෙනවා. මේක ඒ නිසා හරියට දැනගන්න ඕනේ. ඒකට හොඳ නිදර්ශනයක් මට මතක් වෙනවා මේ ඉස්කෝලේදී භෞතික විද්‍යාවට මේක නිකන් සාමාන්‍ය යකඩ කෑල්ලක් අරගෙන ඒ යකඩ කෑල්ල කාන්දම් කෑල්ලකින් ක්‍රමිකව පිළිමැද්දොත් පිළිමැදින්න පිළිමැදින්න යකඩ කෑල්ල කාන්දම් වෙනවා. වැඩි වැඩියෙන් පරිමදින්න පරිමදින්න කාන්ද මේ ද්‍රවගත වෙන අංශු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න කාන්ද යකඩ කැල්ල වැඩි වැඩි කාන්දා ශක්තියක් වෙනකොට බිම වැටුනොත් රත් වුනොත් අර කාන්දා ශක්තිය ආය නැති වෙනවා. ඒ කියන්නේ ද්‍රවගත වෙච්ච අංශු ආය විසිරෙනවා. ඉතින් ඒක හුවාක් කළා මෙහෙම මෙහෙම කරුවොත් ඒක පැටර්න් එකක් තියෙනවා. උත්තර ද්‍රවය හෝ දක්ෂිණ ද්‍රවය අරගෙන උඩට හුවාක් ඈතින් ගන්න ඕන කාන්දම ඇවිල්ලා මේක දිහා ඇදගෙන ගිහිල්ලා ආපහු ඇද්දොත් එහෙම අර ගහන්න ශක්තිය ආය නැති වෙනවා. උඩින් ගෙනියන්න ඕන. ආය අදින්. ආය ඒ චුම්බක ශේෂයෙන් ඈතට ගෙනියලා අද අද හිටියොත් හරියනවා. ඉතින් මේක මේකට වැඩිය විචිත්‍රව කරන්න පුළුවන් කියනවා ටෙස්ට් ටියුබ් එකට යකඩ කුඩු ටිකක් දාලා කුඩු ටිකේ යහන මයට අද්දොත් යකඩ කැලලට වැඩිය ඉක්මනින් ටෙස්ට් ටියුබ් එකේ යකඩ කුඩු ටික ඉක්මනට කාන්දම් වෙනවා. මේ ටෙස්ට් ටියුබ් එක හෙල්ලුවොත් ආය කොහොම ඉවරයි. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට එන ගැම්මක් එනවනේ. ඒක yaadena ගතිය. ඒක හැරලා ගත්තොත් අර ටික ඔක්කොම තිබුණ තත්ත්වයට හැබැයි මොනවාක් නැති උනේ නැහැ. එකලස නැති වෙනවා. අනේ ඒක ඒකෙදි තියෙන තමන්ගේ ගුණවලට තමන් සලකන්න ඕනේ. තමන්ට හරිගිය දේ වැරදිච්ච දේ හොඳට තේරුම් ගන්න මිසක මේක ගුරුවරයෙකුට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ. එහෙම නැත්නම් සුභාදීන්දන ගැනීමෙන් තනියක කරන්න පුළුවන් ය. නැත්නම් ආශිර්වාද ගන්නන්න පුළුවන් ය. සේරම නිකන් නැති බැරි බුබ්බඩ ගම්මැලි නොකෑමනා කතා. අවශ්‍ය කරලා තියෙන තමන් කරගෙන යනකොට තමන් වැටි වැටි හරි නැගිටලා ඇති කරගත්ත හැකි සංඥාව තමයි ඕන කරන්නේ. ඒ නිසා අපේ මේ ධර්මචනාසේ ළඟට කවුරු හරි පත් වුණොත් උන්වහන්සේ බුද්ධාංග දන්නේ නැති මේ පුත්‍රයන් සීන කාලේ බුද්ධාංග කාලේ හිටියේ නෑනේ. කවුරු හරි ආපුවම උන්වහන්සේ සන්දස්සේති සමුත්තේජේති සම්පහන්සේති නෑ සන්දස්සේති සමාධිපේති සමුත්තේජේති සම්පංචේති කියන පියවර හතරින් සුද්ධ කරන්නේ මනුස්සයා. ආපු ගමන් මෙයාට සන්දස්සනය කළ පෙන්නනවලු ඔබ කොච්චර වටින මිනිහෙක්ද කියන එක. දැන් බුදුන් ඉදරහක් නැවිලද? සංසාරේ කොච්චර කලාසෝගෙන්ද කෙනෙක් බුදුන් ඉදරහට යන්නේ. ඉතින් හරක් මරන මිනිහෙක් වුණත් අඟුලිමාල වුණත් පෙන්නලා දෙනවලු කලකිනේ බුදු කෙනකින් ලෝ උපදින්නේ කියන ඌට ඒත්තු ගන්නවා. ඒත් ගන්නකොට ඌට තේරෙනවලු මේ මම මෙතෙක්කල් කරපු ක්‍රමයේ හරි ගියාද ඒක ජීවිතේ මල් මම විහිම්පයි. ඒකට දැන් ඇවිල්ලා තියෙන හොඳ දැනට කියලා සංදර්ශනය කරලා පෙන්නනවා. සංදර්ශනය කළ පුත්‍රජානන් සීකාට කරන්නේ එයාටම කියනවලු ඒක සමාදම් වෙන්නේ කියලා. ඔබ වටිනා කෙනෙක් බව උඹ සමාදම් වෙන්නේ නැත්තම් මම සමාදම් වුණාට වැඩක් නැහැ. පුත්‍ත්ජනකම කියලා කියන්නේ හැමදාම කුළු වලන ගතිය, නරක බලන ගතිය, දොස් කියන එකයි විතරයි. පුතග්ජන ක්‍රමයේ බොහොම කලාතුරකින් තමයි තමන්ගේ අනුගේ ಗುಣ දකින්න ගතියි. නැවතනසේ ඒක ඒ පුදුලයටම කියලා දෙනවා සංදර්ශනය කරලා. මේ සංසාරේ කලාතුරකින් වෙන වැඩ තමයි බුදුන් හම්බ වෙනවා කියන්නේ. ඔබට දැන් ඒක ලැබිලා තියෙනවා පෙර පින් කරපු නිසා මෙච්චර ඔබට වාසනාව තියෙනවා. ඔබ සමාදන් වෙනවා. මේක මට ලැබිච්ච ලොකු දානයක් කියලා සමාදන් වෙච්ච ගමන් ඒ මනුස්සයාට නිකන් මේ පුදුම සන්තුෂ්ත ගතියක්, සම්පත්‍ති කර ගතියක් එනවා කියලා. එහෙම සම්පත්‍ති කරගතිය සමාදන් වුණාට පස්සේ විතරමලු සමුත්තේජනය කරන්නේ ඔබට ඊගාවට කරන්න තියෙන වැඩේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීම ඒකෙමුත් අනාත්මය තේරුම් කර දීම තමයි බුදුහමදුර අලුතෙන් කරන දේ අනිත්‍ය දුක්ඛ ලෝකේ කොහොමදක් තියෙනවා මෙන්න මේක හරීම නිකන් වීදුරු භාණ්ඩයක් පුපුරු ගහනවා වගේ වැඩක් අනාත්මය තේරුම් කරලා දෙන්න ඒක තේරුම් කරලා දුන්නා ඊට පස්සේ ඒ මනස හිතනවා බුදුහාමේ කොච්චර පිංචිකවත් මේක කොහොමද මං කරගන්නේ කියලා ආයෙ හිත කඩාවැටෙන ගතියකට එනවා. මොකද අනාත්මේ බොහොම against the grain යන්නේ මොනට බැඳිලි එකක් මෙලුවා වගේ. ඊට පස්සේ <clears throat> සම්පාසනය කරනවලු බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඔක්කොම ලෞතරින් තමයි පටන් අරගත්තේ. ඔය තියෙන පිටි ගැටි ඕක දුෂ්කරයි කාරණාව. නමුත් ටික ටික කෙරුවක් කරන්න පුළුවන් කියලා ඊට පස්සේලු ඔය ධර්ම මාර්ගය කියලා දෙන්නේ. නිසා ඉස්සල්ලා බුදුජානනාංශය කරන්නේ හැකි සංඥාමතු කළ දෙන්න. පුද්ගලික තියෙන පින්බර භාවය. මනුස්සාත්ම භාවයේ තියෙන වටිනාකම. ඉතින් මේ ආගමේ ඕක නැහැ. ආගමේ පෙන්වන්නේම දැන් කතෝලික ආගමේම අර බේසික් සින් ඇන්සෙස්ටර් සින් කියලා ගිල්ට් එකක් આવනවා. ඒක ආපු කැත අදහසක් තමයි මේ අපාය සංකල්පය. ඒ නිසා බය කරනවා. බයකලෝක නැති වෙන්නම් දන් දීපන් කියනවා. එතකොට මොකද්ද නිකන් අර නයින් නයියන්ඩුවට අල්ලලා ණය අරගෙන නටවනවා වගේ වැඩක්. එහෙම එකක් බුදුහාමුදුරුවෝ බුදුන්ස කියන්නේ හැකියාව පෙන්නනවා. පින් නැති කෙනෙක් ඒ හැකි සංඥාවෙන් පටන් අරගත්ත නිසා ඒ මනසට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ කල්යාණ මිත්‍රෙක් වගේ. නිසා ධර්මයේ යනකොට ධර්ම මාර්ගයේ යනකොට හැම වෙලාවෙම පිටට තට්ටු කරගෙන සහයෝගය දීගෙන හදාගන්න. ආගම පැත්තේ මොකද්ද මේ පැංගිරි ගතියක් එන්න පටන් ගන්නවා. ඒක මම හිතන්නේ මේ අනිකුත් ආගම් එක පැටලිලා වැඩිකම නිසා අපිට වෙච්ච දෙයක්. නැත්නම් ධර්මේ නෑ ඒක. ධර්මේ කියන හැම වෙලාවෙම වෙන මිනිහෙක් ආවත් වෙන ආගම කෙනෙක් ආවත් මෙතන හැකිලන්නේ අපෙන්න එකයි. නිසා මේක ග්‍රේඩ් කරන්න උගන්නන එකයි බුදුහාමුදුර කරන්නේ. මේ ස්වමන හැටි උගන්නන්නේ නැහැ. අහන එක ගොයියක වැඩේ. බුදුන්සේ පෙන්නනවා මේ ෆස්ට් ග්‍රේඩ් එක කොහේ වැද්දවත් මෙච්චර වටිනවයි කියලා පෙන්ලා දෙන එක. ඉතින් එතකොට ඒ පෘථග්ජනයාගේ වැඩේ ඒක අනිත් පැත්තට ගන්නවා. මට අරක නිසා බෑ මේක නිසා බෑ ඔය ඕන කෙනෙක්ගෙන් අහන්න මට ඔක්කොමලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ බැරි කතිය විතරනේ. අරක නෑ මේක නෑ මේක බෑ ඒක බෑ කියලා බැරි එක ඇත්ත ඕක කෑ ගහන්න දෙයක් තියෙනවද පුළුවන් ටික කතා කරලා ඉවරයි ඉවරයි just see you must try to find the reason to be glad under any circumstance එතකොට ඒක එතකොට කොල්ලියන්න වගේ ඔය ජොලිය ඉන්න එකයි කියන්නේ කන්න නැති වුණත් කමන්නේ පිළිවක් කරගෙන ඉන්න එකයි කියන්නේ නරක හොයන්න ගත්තොත් විපස්සනාවකටවත් ධර්මයටවත් බුද්ධ ආගමටවත් මොන්නම කාලෙකවත් හරියන්නේ නැහැ. ඒ චිත්තක්ෂණය අනිවාර්යයෙන්ම කෙලෙනවා. So try to find a reason to be glad. සුභ සංඥා පදින එකයි කරන්නේ. සුභ පරමේ කරගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. ඒ නිසා මෙඩිටේට් කරන එක අමාරු භවනාවට වැඩියි. මේ ටෙක්නිකල් ජොබ් එකක්. කියන්නේ අනිත්‍ය දුක අනාත්ම ඉස්සල්ලාම ලකුණ තමයි අනිත්‍යතාවය. අනිත්‍යතාවේ නැතුව දුක්ඛතාවයට යන්නේ අනාත්මයට යන්නේ. අනිත්‍යතාවයේ ලකුණ තුනක් තියෙනවා. අනිත්‍යතාව, අනිච්ච ලක්ෂණය, අනිච්ඡාන පස්සනා ඥාන කියලා. අනිත්‍යතාවය කියලා කියන්නේ ආව අපි අවබෝධ කරගන්න නැත්නම් ලෝක න්‍යාය ධර්මයක් ඒක බුදුහාමුදුරන්ගේ බුදලයට ගිය එකක් නෙවෙයි. අනිත්‍යතාවයක් තියෙනවා. නමුත් අපි එක එක්කනාට අනිත්‍යතාවය පේන්නේ අපිට ආවේනික ලක්ෂණයකින්. අනිත්‍යතාව කියන විශාල ලෝක ලෞක ව්‍යාප්ත ධර්මය අපිට වැටෙන්නේ ඔන්න කිසాగෞතමෙට දරුවා මැටිච්ච දවසේ වැටුණා. පටාචාරාවට විනාශ වෙච්ච දවසේ වැටුණා. අපිටත් භාවනා කරනකොට එක එක තැනදී මේක වෙන්න කියන ওই අනිත්‍ය කියන්නේ කියලා එකපාරට වැටෙනවා. ඒකට ඒ අනිත්‍යතාවය වැටෙන ලක්ෂණය පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. අන්ති ලක්ෂණය. අන්ති ලක්ෂණය තමයි යමක් ස්ථිර නැතිකම. unpredictable. වෙනස් වෙන ගතිය. වෙනස් වෙන ගතිය තමයි චංචල කියලා කියන්නේ. ඉස්පා එකම චිත්තක්ෂණ දෙකක ස්පාසුවක් නැහැ. ඒක හැඩයක් ඊගා චිත්තක්ෂණේ නැහැ. ඒක නිකන් මිලිඟුව වගේ. නැත්තම් මොකට අවුපායලා දඟලන වගේ දිගටම චංචල ගතිය. නමුත් අපි මේ වස්තුව දිහා බලනකොට අපිට එහෙම පේන්නේ නැහැ. මේ වස්තුව දිනනවා. ඒක වෙන ඝනයේ වශයෙන් බලනකොට ඒක එකක කරනකොට එහෙම තමයි. මොකද මේ වස්තුව උනාද ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපයක් දාලා බැලුවොත් මේක ඇතුලේ කිසිම වෙලාවක කිසිම දෙයක් ඉස්තිරව නැහැ. පණ නෙවෙයි. අප්‍රාණික වස්තුවක්වත් නැහැ. අන්නේ චංචල ගතිය දකින්න නම් මේ භෞතික විද්‍යාඥයෙකුට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ඕනේ යෝගාවචරයට සති සමාධියක ඕනේ. සති සමාධියක බැලුවොත් ආස්වාස් ප්‍රසාරයේ තුල එකම චිත්තක්ෂණ දෙකක ස්පාසාවක් නැහැ. හැම වෙලාවෙම මේක මොනවාද මේ ක්‍රියාවේගයක් තියෙන. චංචල කම්පන ගතියක් තියෙන. අන්නේ චංචල කම්පන ගතිය දකින්නකොට ඔක්කාර ගතියක් එනවා. නිතරම හෙල්ලෙන දැනක ඉන්නකොට ඔක්කාර ගතිය. ඒ නිසා අපි හිතනවා මොකද්ද වැරදිලා කියලා. ඇත්තටම වැරදිලා තියෙන්නේ මේ ඉස්තර කියලා හිතාගෙන ඉන්න තැන. අන්නේ චංචල ගතිය කියන මේක වෙන්න ඇති පරම සත්‍යය. උබ්බේ අනනුසුකේසු ධම්මේසු කියන වගේ ඒ චංචල ගතියට විරුද්ධ වෙලා මේක මම කවදා හරි පුරුදු වෙන්න ඕනේ. මේක තමයි මගේ හැබෑ නිවහන. මේක තමයි සත්‍ය කියලා තේරුම් ගත්ත දවසේ ඔහුට ඒක අනිත්‍ය ලක්ෂණය බාටපත් වෙනවා. ඒ පුද්ගලයා විතරක් ඒ අනිත්‍ය ලක්ෂණය අනුව යන භාවනාවක් කරනවා. ඒකට කියනවා අනිච්ඡානුපස්සනා ඥානය. අනිත්‍ය අනුව යන භාවනාව. අපි මේ කරන්නේ නිත්‍ය අනුභවනාවක්. හැමදේම ඉස්තර කරගන්න කරන දෙයක් ලීලා තියෙනවා. භාවනාදී සති සමාධිය යම් ප්‍රමාණයකට ගියාම වෙන විදිහකින් කියනවා නම් සම්මසඥානෙ ගියාම බෑ කියන්න බැරි නෑ කියන්න බැරි විදිහට බැලූ බැලූ තැන්වල මේ අනිත්‍ය භාවය පේනවා. මේ චංචල කම්පන ගතිය. අඩු ගන්න මේ කය කියලා සීමා කරන්න බෑ. හැම වෙලේම බැලූ බැලූ තැන් පේන්න තියෙන්නේ මිරිඟුවක්. ඒක නැත්තම් මේ වතුර කඩකට වහිනා වගේ අලු කොටකට ගලක් ඇහුවා වගේ කිසිදිච්ච ගතිය. ඉතින් ඒක එනකොට අභීතව මේ ලක්ෂණය දිගින් දිගට බල බල ඉන්න එක. අනිත් ලක්ෂණ කියන්නේ අන්සෝල දිගට බලන දෙයක් නෑ. ඒක ඇසියලා නැතිලා යනවා. නමුත් අනිත්‍යත්වයේ නිට්ටිව පවතින දෙයක්. එම කියනකොට මම දැන තේරෙනවා. අනිත්‍යත්වය නිට්ටියව පවතින දෙය ලෝකේ. අන්න ඒකට විවෘත වෙන්නේ ඉස්සල්ලාම ඒක නගින්නේ ඉස්සල්ලා අරුණාගින්නේ ආසතේලිය ගහන්නේ. අන්න ඒ වගේ ඉස්සල්ලාම වෙන්නේ සම්මතන ඥානදි කියලා කියන්නේ. අපි එතකන් පුළුවන් තරම් බන්නවා රක්ෂණ සංස්කෘතිය දාලා හරි කමන්නේ. නැත්නම් පෙට්ටකම දාලා හරි ලොක් කරලා හරි තිබ්බොත් මේක කඩදාසියක් කරලා ලැමිනේට් කරලා තිබ්බම හරියයි කියලා ඔක ඉස්තිර කරගන්න තමයි හදන්නේ. අන්තිම බලනකොට මේ මොනම දෙයක්වත් හරියන කොයි જાති කරත් අනිත්‍යත්වයට යනවා. ඒ වඩාම සෙලවෙන දේ තමයි වායෝ ධාතුව. වායෝ ධාතුව තමයි මේ කම්පන චංචලකම වඩාම ප්‍රකට කරන. ඒ නිසා සර්වඥාන්සේ මේ නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි කියලා ඉන්න ලෝකෙට කිව්වා ඇත්ත මට විලාසෝ ගත්තොත් නිත්‍ය බව පේනවා. වායු ධාතු වරන පොඩ්ඩක් බලන්න. වායු ධාතු පේන්නේ නැති වුණාට තියෙන බවට තියෙන ලකුණ තමයි නලියන ගතිය. මේ වායු පොට්ටබ්බ ධාතුන් හිත දැම්මට පස්සේ යම් වෙලාවක හිත යොමු වුණා නම් ફોකස් වුණා නම් වෙන පේන දෙයක් නැහැ. මොකද ඒක පේනකොට මේ අල්ලන්න දෙයක් නැති නිසා හැඩයක් නැති නිසා ආකාරයක් නැති නිසා නිකන් බංකොලොත් වෙච්ච ගතියක් වගේ කියා ගන්න බැරි ගතියක් මට මම මොකද ඉන්නේ සසර කතරේ අපි ආදරන වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ කියලා කියන. ඉතින් බුදුහාමුදුර මොකද කරන්නේ බුදුහාමුදුර කියන්නේ මම බලන්න ඕන ඔබ දැක්කම බුදුන් දැක්ක තමයි. ඔකට අඬන්න දෙයක් තියෙනවනේ. අසරණ වෙලා තමයි. ඒක ආනාපානෙ බලනකොට ආනාපානෙ කරගෙන යනකොට ඕන්න කියලා. ඕම් ඉතින් ඒකට ඉතින් කමට අසුද්ධ කරන්න ඕන. දැන් මේ මොකද උනේ? දැන් මම මොකද කරන්නේ? ඒ චංචල භාවය තමයි ඒ කියන්නේ අපි ෆිසික්ස් වලින් කියනවනේ එනර්ජි. ඕනම ද්‍රව්‍යයක්ම වෙන්නේ ශක්තිය තියෙන එනර්ජි වල එනර්ජි කියලා කියන ද්‍රව්‍ය නැති වුණා කියන එක නෙවෙයි. ඒක ප්‍රයිමෝඩියල් ෆෝම් එකට ගියා. ඒ ඔරිජිනල් ෆෝම් එකට ගියා. ඒකේ වංචනික නෑ. ඒක වංචනික ධර්ම නෑ. ඒක ෂේප් එකක් ගත්ත ගමන් වංචනිකයි. ශක්තිය ද්‍රව්‍යයක් බාට පත්වෙච්ච ගමන් ආකාරයක් සහ හැඩයක් ඇසියුම් කරපු ගමන් ඒක ඕන කෙනෙකුට ඕන විදිහකට ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන්. එනයිටි කියන එක ඇතුළත බාහිර කියලා කඩන්න බෑ. අතීත අනාගත පච්චුප්පන්න කියලා කඩන්න බෑ. හැඩයක් නෑ, ආකාරයක් නෑ. ඉතින් ඒකට අපේ ව්‍යාකරණ පච වෙනවා. ව්‍යාකරණ යොදන්න බෑ ඒකට. ඒක දැක්කයි කියලා කොහොම කියන්නේ? අවල් හැඩේ කියන්නේ, දහවල් තන තියෙනවා කියන්නේ හැමතැනම තියෙනවා. ඉතින් ඒකට අර බලනින්න මමයක් ඒ ඒ ඒ ඒ කුණ්‍යෙත් ගලවලා යනවා. ඒ නිසා ඒ සම්මිය දෘෂ්ටි නැති කෙනාට යෝනිසෝමනසිකාරය නැති කෙනාට සත්‍ය කියන එක හදිහට ගන්න දෙ කෙනාට භාවනා හරියනකොට හරියනකොට හිතන්නේ වැරදුනයි කියලා. භාවනා වැරදිලා නිත්‍ය සංඥාව එනකොට කියන්නේ හරි ගියයි කියලා. ඒ නිසා මගේ භාෂාවෙන් කියන්නේ කෙල වෙනවා කියන්නේ හරියනවා හරියනවා කියන්නේ කෙල වෙනවා. දැන් කෙල වෙනවා කියලාම තමයි මම කියන්නේ ඕන කෙනෙකුට කෙල වෙන තරමට මට හරීම සතුටක් තියෙනවා. ඇදේ හරියනවා. ඒකත් එහෙම තමයි. ඇත්තටම ඒ කියන්නේ මේ අභ්‍යවකාශයට ගියාට පස්සේ මේ ගුරුත්වාකර්ෂණය ඇති වුණාට පස්සේ මේවා හැඩයක් ගන්න බෑනේ හැමදාම විසිරී යන ගතියක් තියෙනවානේ. ඉතින් ඒ වගේ මේ ගුරුත්වාකර්ෂණය වගේ දෙයක් තමයි සක්කාය දිට්ඨිය. නැසේරම අලවලා මුලි කරලා ඒක හැඩයකට තියාගෙන ඉන්නවා. ඒක නැති වෙච්ච ගම මේක නිකන් කිසිම හැඩයක් ආකාරයක් නැති නිකන් මේ බැලුම බොගුරලා ගියා වගේ ගංගක් ගිහිල්ලා මොහොතට ගලාගෙන ගියා වගේ එහෙම නැත්නම් මේ දෙකක් දිරලා පොළොට එකතු වුණා වගේ අරගේ අර ඩෙන්ටිටි එක නැති වෙනවා. සුදයක් වතුරට දී වෙලා ගියා වගේ ඩෙන්ටිටි එක නැති වෙනවා. ඒ නැති වෙන්නේ ඇති දේ නැති වෙනා වගේ පේන. හැබැයි පටන් ගන්නකොට එනර්ජි කියලා කියන්නේ දැනුත් එනර්ජි තමයි තියෙන්නේ. ඉස්සලා තනක් ආකාරයක් සටහනක් තිබුණා. දැන් කාය අපි මට හරි හොඳ දේශනා අපේ ඩීන් ප්‍රොෆෙසර් අපතුල නැතුණාට පස්සේ මම මේ කැතලික් චර්ච් එකේ මේ මේ විවුර්ලෙකට ගියා. අපි මොකක් කරේ ඒ වෙලාවේ. ඒ නැති ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියලා රෙවෙනි පෙට්ටියට මේක දානකොට මට පුදුම ඉන්සයිට් එකක් එන්න පටන් අරගත්තා යකෝ මේ කතෝලික වචනයක් වුණාට ඉතින් එච්චර අපි එන්නේ ඉස්සෙල්ලත් මේ පටවි ධාතුම තමයි දැන් ආයේ පටවි ධාතුවට යනවා. ඒවත් ආපෝ ධාත තමයි ආපෝ ධාතව යනවා. මේක මරණානුසති භාවනායි කියනවා පොළොවේ මතුවෙන බිම්හත් එනකොටම පස් ටිකක් උඩට රැගෙන ඉන්න ASCII උපදින හැම කෙනෙක්ම මරණය රැගෙන එනවා. ආයෙත් මේ පට වියාපෝ දහස් සුන්දරකින් ඉසහත බැඳගෙන ආනනවා. මල කෙලියයි මොකක්වත් වෙලා නැහැ. සත්‍ය සංස්කෘතිය යන වරණ තිබුණු පට විධාතුමයි තිබුණු ආපෝ දහතුමයි අර මමයා කියන හොල්මන නැහැ. ඉතින් අල්ලපු ගෙදර මිනිස්සුත් අඟනවා. මැරිච්ච මිනිහට විතරයි සන්තෝෂේ තියෙන්නේ. ඉතින් කියාගන්න විදියක් නැහැ. මේ මනුස්සයාට මොකද මේ මැරිලා? කියන්න පුළුවන් නම් කියයි යකෝ ඕක තමයි සත්‍යය. ඕ මේ තිබුණ දේ තිබුණ දෙයට ගියා. ඉතින් මැරෙන්නේ මොකද අර ගෙදරින් ඒ මාසෙට කියාගන්න විදියක් නැති කොහොමද වෙන්නේ ඉන්න කට්ටිය ඉතිසාද වෙනක නතර. ඒ නිසා චංචලකමට ගියා නම් මොකක්වත් වෙනස් වෙලා නැහැ ඒකේ ප්‍රകൃතියට ගිහිලා තියෙනවා. ප්‍රයිමෝඩියල් ෆෝම් එකට ගිහිලා තියෙනවා. හැම දෙයක්ම ඇති කරන්න පුළුවන් මූලික ප්‍රභවය බවට පත් කරලා තියෙන්නේ. රත්තරන් මේ වෙලාව අපිට හම්බ වෙන්නේ කරාංගුවක් හැටියට, කැල්ලක් හැටියට නෙමෙයි. රත්තරන් ගුලිය හම්බ වෙන්නේ. ඒක ඕන හැටියට අම්බල ඕන දෙයක් හදන්න පුළුවන්. මම දන්නේ නැහැ මම විස්තර කරන්න උත්සාහ කරාට තේරෙනවා කියලා. තේරෙනවද? මම යන්නේ වෙනසනෝ නයි ගහන්නේ දැන්. අපි ප්‍රශ්න කාලා දාලා උඹ උඩ බලාගෙන ඉන්නකො. යන්නේ ඒක නෑ ඒකට අත්ත අත්තලද්දි මේක හිත නේකද එයා කිව්වේ වෙන විසිරී ගියා ඉච්චරයි. අපි ඉන්නේ තාම මේ චංචලකම ඉන්නේ. සමහරවිට දැන් අපි පින්කම් පාරවා කරනකොට අපි ශරීරයේ හැම දෙයක්ම හැම දෙයක්ම බුදුහාමුදුරන්ට සදාතුමාරා කරනකම් කියනවා දැන් සදාතුමාරාගේ අපේ අවත මගේ මේ ජීවිතයම බුදුහාමුදුරන් බුදුහාමුදුරන් පූජා වේලාද මම කරනවා මට සාමාන්‍යයෙන් මොනවිට මිතන අපිට පිළිකුල් කරන දෙයක් මහාගරණ සංවිධාන උත්තම දෙයක් මට හිතනවා පිළිකුල් කරන ඇඟේ කොටස් දෙන්න ඉස්සලා සම්මුත් ඈ එනමුත් අපි බැලුවොත් එහෙම මේ පැත්තෙන් වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ 100ට කීයක්ද එතන ජනගහනයේ කනගහන 150කට වැඩි ප්‍රමාණයක් බෞද්ධෝ කියලා කියන්නේ. ලෝක ජනගහනේ මහායාන බුද්ධ ආගමට වැටලා තියෙන නමුත් ථේරවාද බුද්ධ ආගමට වැටලා ඉන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය මනුස්සයන්ගේ 100 බොහොම ප්‍රතිශතයක්. ඒ ප්‍රතිශතයෙමුත් බොහෝම සුළු පිරිසක් තමයි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩන්නේ. අනික කොටේ සාමාන්‍ය දාන දෙනවා, පාරමිතා පුරන මිසක වැඩි බැහැගෙන නැහැ. අපි දන්නෝනේ මේ සමාජයක් ගත්තාම දැන් මෙල්බන් වල 60000ක් 70000ක් මිනිස්සු. යෝගෙන් කීයෙන් කීනද භාවනා ක්‍රම වලට පිළිමෙන්නේ. ඉතින් භාවනා කරන්න පෙළඹිච්ච කෙනෙක් අරගෙන බැලුවොත් එහෙම අර ඉන්න බොහෝ මිනිසුන්ගේ අතර තියෙන කෙලෙස් වලින් මේ මනසගේ කෙලෙස් අඩු ගතියක් තියෙනවා. යම් විදි සම්පූර්ණ මේ වෙලා නැහැ. නමුත් කොච්චර රෑ ඔපචුනිටි එකක්ද යම් කිසි කෙනෙක් දවසක් සිල් දක්ලා තියෙනවා. දෙකක් සිල් දක්ලා තියෙනවා. සතියක් නැත්නම් වරුවක් භාවනා කරලා තියෙනවා. එක චිත්තක්ෂණයක් එක සමාධි වෙලා තියෙනවායි කියලා මේකේ ඇත්ත පිළිකුල් රූප රූප ධර්ම කොච්චර තිබුණා නාම රූප දෙකේ යම් ප්‍රමාණයකට පිරිසිදු චිත්ත සංකාරයක් අපි ළඟ තියෙනවනේ. ඒ ටික බුදුහාමුදුරුවෝ දකින්නේ එච්චරයි. අපි අපේ කුණු ශරීරය දැකින්නේ අපි කියන පු탁දම තුච්ච මොකද්ද කියන මෝඩ සීලගේ ගැතියද වල තමයි. ඒක ඒ පැත්තෙන් හිතුවොත් බුදුහාමරගේ පැත්තෙන් බැලුවොත් බුදුහාම කියන තමන් ඉදිරියට පත්වෙච්ච මිනිස්යාගේ තියෙන පින. බුදුහාමරට වෙන්නේ එච්චරයි. X-ray එක බලුවට පස්සේ X-ray එකේ ඡායාව වෙනකොට ඇට ටික විතරයි ඒක දකින්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දකින්නේ මේකේ තියෙන හොඳ ටික. බුදුහාමුදුරුවෝ දන්නවා මේ පොඩි දරුවෙක් මලක් පූජා කරපුවාම එයාම හදපු දාස් දෙක ගහක. ඒ බුදුහාමුදුරුවෝ දන්නවා මේ ළමයාගේ කොච්චර සුන්දර මනසක් තියෙන කියලා. බුදුහාමුදුරුවෝ නොහිතිය. දැන් අපි පුදන්නේ අපි බුදුරජාණන් පූජා කරන්නේ අපි මේ සීල ශරීරය, සමාධි ශරීරය, ප්‍රඥා ශරීරය. ඒක ඉතින් දවසින් දවස දියුණු කරන්න බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් සාක්කිට ගන්නත් එපා අපි. ඊට පස්සේ අපිට මේ බුදු පුසාරියෙන් ආය කාම මිත්‍යාචාරයකට යනකොට ආය හොරකමකට යනකොට ආය මේකකට යනකොට වස වීර්යජාවක් වෙනවා. මේක තමයි බුදුහමසේ ගණදෙනකොට ආය කොහොමද මේකට කරන්නේ? බෑ. ඒ නිසා අපි ඒකෙන් ඇත්තටම නිකන් හරි පොඩි ළමයි දෙල්ලම් කරනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. මොකද අපි අර කෙලෙස් හිච්ච පැත්තෙන් බලනවා නම් බුදු හැනෙවි එතන පාවිච්චි කරන්නේ. එතන තියෙන්නේ කෙලෙස් සහිතව බලන්නේ. බුදුහාමුදුරුවෝ බලන පැත්තෙන් බැලුවොත් එහෙම අපේ ඥානරාම සාංශයකට දීපු වචනේ තමයි බණ භාවනා කරන කෙනෙක් පිළිබඳව ලෝකයා භාවනා විශ්ය භාවනා විශ්ය කියලා හවුතු කරනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් කොච්චරසෝ සාදරයෙන් බලන මේ භාවනා කරන කෙනෙක් දිහා ලෝකයා කෙලපරිච්ච පරිකමක් තරමටව සලකන්නේ නැහැ කියලා. අපි එහෙම කරන්න ඕන කමක් නැහැ. ඒ කියන්නේ අපි මේ භාවනා කරන කියලා මහාන් තත්ත්වකමක් ගන්න හදන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. අපි කොච්චර හායාසයෙන්ද මේක කරන්නේ. අන්නේ හොඳ ටික බුදුහමරෝ ගහට ගිහිල්ලා කියනවා. මෙන්න ස්වාමීන් වහන්සේ මගේ හදාගෙන ආපු ටික මේක ඔබ වහන්සේට බාරයි. මම මට තව ඔබ වහන්සේ සාක්ෂි කරන තව තව ඉහළට යන්න ලැබේවා කියලා. එහෙම නැත්නම් අර අසුබ ටික බලනවා කියලා කියන්නේ ඉහළ නැච්ඡාති පැත්තේ. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේට කාය ජීවිත නිරපේක්ෂව අපි යන්නේ භාවනා කරනකොට බයක් සැකයක් ආවොත් ඒක වහංගු කරන්න. ඒක මේ දසක සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. සක්මන් කරනකොට කැලේ තනියම ඉන්නකොට බයක් එනවනම් බුදුහමෝ සීකරන්නේ කියලා. නමුත් අර අසුභේ වශයෙන් බලන භාවනාවේ ඒක මේ මොනවාද අපි සමත භාවනාවක්. ඒක මේ සම්මුතියක පිළිලා කරන දෙයක්. සම්මුති වශයෙන් සත්‍ය වශයෙන් බලන්න කයි. කියන්නේ හිතට පුරුදු කරනවා අසුභ වශයෙන් බලන්න. රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ කියලා. නමුත් අපි අර බුද්ධජනනාංශයක ගනුදෙනුවට අසංකම් වෙනාට අපි අපේ මේ ක්‍රීඩෙන්සස් වෙන්නන්නේ සීලෙන් සමාධිය ප්‍රඥාව. සීල. සීල හොඳයි. බුදුහාමුදුරුවෝ පැත්තේ හොඳයි සීලට සීලන් දක්වනවා. ඔව්. අටිකූල කියලා කියන්නේ අර කියන්නේ මේක ආසහකල යුක්තක් නෙක නැති බව කියන මිසක් ආ මරන්න කපන්න පූජා කරන්න එහෙම දඬුවම් කළ යුත්තක් මේක ඇත්තේ නෑ කොහොමද අවර මේ ආකල්ප දෙකේ හරි වෙනසක් තියෙනවා සර්වචනාංගය බලන්නේ හැකි සංඥාවේ මේකේ තියෙන හොඳ පැත්ත ඒකයි පින කියන්නේ ඒකයි අපි කියන්නේ දක්ෂතාවය කියලා ඒකයි සතිය කියලා කියන්නේ ඒකයි විපස්සනාව කියලා කියන්නේ විපස්සනා නොකරන එක නම් දකින්නම නාස්තික පැත්ත තමයි ඒකට දොස් කියලා වැඩක් නෑ ඒ කියන්නේ මොන කරන්නද පුරුදු කරලා නෑ දැන් මම හොඳට හොඳට මාර්ගයෙන් මාර්ගයෙන් එතුමානම් අර එතකොට විතරම මේකත් එක් වෙලාව ගන්න මුත්තේ ජරායි කියන්නේ අගේ මුචායි නම් දුකක් රෙකන්ඩිෂන් එක එනවා ඒ බුදුහාමුදුරන් අපි පූජා කරනකොට නැත්නම් අපි අසුභ භාවනාව කියන්නේ අසුභ භාවනාවෙන් අසුභයි අසුභයි කියලා මෙනෙහි කරන්න කරන්න කරන්න సంతානෙ පිරිසුදු වීමක් නෙවෙන්නේ පිරිසුදු කරන්නනේ කරන්නේ ඉතින් ඒකකොට බුදුරජාණන්සේ සාකේ කරගත්තාම හරි මොකද බුදුරජාණන්සේත් ඒක අනුමත කරන එකක් අසුබයි කියලා භාවනා කරන්නේ නාස්තික පැත්තේ මේ මේකට ද්වේෂ පැත්තේ නෙවෙයි විසුදු කිරීමේ අදහස ඒ නිසා ඒකට ඒ අසුබ භාවනාවට බුදුහමර කැමති ඒ වගේ උත්සාහ කරන ඕනම කෙනෙක් දැන් අසුචි කඩ ඇදගෙන යනකොට උනා සෝපාක දැක්කට පස්සේ බුදුරජාණන්සේ ඒ දරුවා පිටිපැත්තට කියන්නේ අසලියට එන්නේ කියන කතා කරලිවල වැඩි දෙනෙක් කැමති නැහැ මමන්තර ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ අනේ සමහර මේ ගූගල් එකේ කවුද පැවිදි කරන්නේ කියලා. එන්නේ. හැම දෙයකම හොඳ පැත්ත බලනවා නම් මේක තමයි. ඒ සතියෙන් හොඳ නරක දෙක වෙන් කරන්න එපයි කියන්නේ හොඳ මත වෙන තියෙන ඊට වැඩි. මෛත්‍රිය කියන්නේම සුභ පරමහම්බිකවේ මෙත්තා චේතෝ විමුක්ති මදා. ඔය දෙක තියාගන්න ඕනේ මේ ආධ්‍යාත්මික ශරීරයේ සෞඛ්‍යය හැගෙන්න. වෙනස තමන් මේ පැත්ත යන නරකනාශික පැත්ත බලන්න ගත්තාම ඒ පොඩ්ඩක් තමන්ට විතරක් නෙවෙයි අත් කිලමත අනුවකට යනක ආපු එයා දන්නේත් නැහැ අත් කිලමත අනුවකට යන කෙනාගේ පිට වෙන හැම කම්පන චංචල වේගයක්ම නාස්තිකම තමයි ඉතින් ඒක කියන අර විභව තණ්හාව නිසා බොහෝ දෙනෙක් අත් කිලමත අනුയോഗනාටික ප්‍රිය කරනවා ඒකට දුෂ්කරමතක් කරන්නේ අමාරුයි කියන නමුත් වැඩ කරන්නේ විභව තණ්හාව මේක ජීවත් වෙන්න දෙන්නේ ටික දවසක් මට අර මම මතක අර දුස්පෙන්නොන්සි කතා කරනකොට මේ මගේ අතින් මෙහෙම වාක්‍යයක් කියුණා මේ ගන්ධ කීලියද කියලා මලක් පූජා කරත් වැසි කීලියද කියලා මල පහ කරා. දෙකේම එක පින සතියින් ඉන්නවා. අර මලයි මේ මලයි දෙකම එකයි. සතියෙන් බලනකොට කිසි වෙනසක් නැහැ. බුදුසසුන වහන්සේ බලන්නේ මේ වගේ විදර්ශනා පැත්තකින් බලන නිසා කවදාකවත් කිසිම දෙයක නරකක් අපුලක් මේ කවුද එක දවසක් මේ කුමාරතුංග මුනිදාස මහත්තයා කුමාරතුංග මුනිදාස මහත්තයා ගියාලු මේ වෙසක් දවසක බුදු ගෙට මලක් අරගෙන ගිහිල්ලා යනකොට මේ කට්ටිය වැවිලා වෙසක් බුදුජානක මල් පූජා කරලා මල් වට්ටියේ මේ ආසනේ පුරෝලා මල්ලු පුරෝල පහන් පත්තු කරලා එන උස්නයිලු ඇතුලේ අනුකූරු පත්තු කරලා හුම්ම ගන්න වෙලාවක් නැතිලු. අර බුද්ධ පූජා දේලා මధుරෝ මේ මැස්ස වහලා ඉතින් ගන්න දෙයක් නැතුව මේකේ මේ වහලා දාලා දැන් මේ කොට්ටිය ගිහිල්ලා තියෙනවා බනහන්න. අර මහත්තයා කියලා දොර ඇරලා බලනකොට මේක ඇතුළට මොනම පෙරේතයකටවත් යන්න හිතෙන්නේ ඉන්න බෑ උස්නයි ගඳයි يعني මල් සුවඳයි ගන්න මේක බලලා ඊ කියනවා. කියලා කකුල පිටිපස්ස ගත්තාලු. බුදුහාමුදුරුවෝ මොකද කුමාරදාස කියලා හුවා. ඒකවල අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ මේ 84000 ධර්මයේ ධර්ම සුවිපරිසුද්ධ උත්තමයන් වහන්සේ වගේ මේ දඬුවම හිල කාර්යකරුවක් දෙන්න වටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කාමරයකට දාලා වහල දෙවට බහින්න තැනක් කොහෙවත් නැහැ. මේකෙත් මැස්සෝ කෝඹි හඳුන් කూరు පත්තු කරලා පහන් පත්තු කරලා ඊට පස්සේ බුදුහාම විනාඩ කළ කුමාරතුංග මම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ විඳපුවත් එක බණුවට මේක මට ගාණක් නැහැ කියලා. මේක මට ගාණක් නැහැ නමුත් මට කනගාටු අන්නර හාමුදුරුව මං කිව්වයි කිව්වයි කියලා කියන බොරු ටික එනකොට නම් මට කනගාටුයි කියලා. ඒ කුමාරද කොණ්ඩාස් මාත් එච්චර එයාගේ ත්‍රිවිධ රත්න වෙලා කියන්නේ දේශබස රස බුද්ධ ධම්ම සංග නෙමෙයි එවනත් මේ බුද්ධ ආගම කියලා මේ කරන වැඩ ගැන කියලා දිනවා මං ගැන මට මෙවුවා නම් දෙයක් නැහැ මේ කෝවා පූජා වුණත් මට දරත හැකි තර මම කිව්වා මම කිව්වා කියලා මගේ නම විකුණන කියන බණ ඇහෙනකොට නම් මට හරිම කනගාටුයි ඒක ගැන පරිස්සම් වෙන්න ඕනේ හොඳයි කොහොම නමුත් දැන් 3:00 වෙලා ඒ නිසා අපි පැය දෙකක කාලයක් අරගෙන තිනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් අපි මම හිතනවා මේට වැඩි ප්‍රශ්න නැහැ කියලා. අපිට මම හිතන හෙටත් දවසේ තියෙනවානේ. හෙට අවසානයි. ඔව් අපි මෙහෙ කරන එක හෙට අවසාන දවස වෙනවා. කෙසේ නමුත් මේ කටයුත්තෙන් අපි කරගෙන යන භාවනාවට පාරණි වැරදි වීමක් හෝ ඒ වගේම අපි භාවනා කරන අතර සමගියට සහ ඉදිරියට යන්න ධෛර්යයක් එනවා නම් ඒක තමයි අපිට අපි බලාපොරොත්තු වෙන්න ඕන ධර්ම සාකච්ඡාවකින් මම හිතනවා ඒක ටික ටික ටික හරි සිද්ධ වෙනවයි කියලා. ඒ ආකාරයෙන් අපි රැස් කරගත්ත යම් කුසලයක් වෙනවා නම් ඒ සීලම කුසල් පේන පේන සීල් දෙනාමත් සාදු කියලා අනුමෝදන් වෙත්තා. අපේ අපේ ඥාති ගුරු දෙමව්පිය යම් පිටසක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේවා දැකලා සතුටුලා පින් අනුමෝදන් වෙත්තා. අපි අපිටත් මේ යන මාර්ගයේ දිගු වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදීම සත්‍යාවෝධී පිණිස මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදුකාර කියනවා. සාදු සාදු සාදු